ඉතින් අපි අවුරුද්දන්න පරිදි මේ ධර්ම දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව වශයෙන් තේමා වශයෙන් තියාගත් උරග සූත්‍රය ඒ සූත්‍රයේ එක එක ගාථාවක එක එක සංකල්පයක් සාකච්ඡා වෙනවා. ඉතින් අපි මෙතෙක් ඒ වගේ දවස් පහකට ඒ ගාථා පහක් දවසට එක ගානේ විවරණය කරමින් ඇවිල්ලා අද යස්ස විතක්කා විදූපිතා කියන මේ ගාතාව ඉදිරිපත් වෙන එකදී ප්‍රධානම දවසේ මාතෘකාවෙන් මේ විතක්ක කියන වචනේ ඉතින් අපි බලමු උත්සාහ කරලා අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට මේ ගාථාවේ යස්ස විතක්කා විදූපිතා කියන විදිහට විතර්කයන් පිබහැර දුම් ගහලා එලවලා වගේ විදෝපනය කරලා ධූපනය කරලා එලවලා අධ්‍යාත්ම සුවිශය සුවිකප්පිකා විශය අශේෂ දුට ආධ්‍යාත්මය නැත්තම් චිත්තසංතානිය පිළිසුදු කරගත්ත කෙනාට මේ දස සංයෝජන ධර්ම උද්දම් භාග්‍ය වරම් භාග්‍ය සංයෝජන ධර්ම දුරු කිරීම බොහෝම ලේසි හරියට සර්පෙක් Tamange දි รา ගිය හැවහලන්න වගේ. ඉතින් දි รา ගිය හැවහැලීම සාමාන්‍යයෙන් උරගයාගේ ජන්මගතිය ස්වභාවය ඒ වගේම සඳහන් කරනවා මේ මේ වගේ විතක්කයන් කරදර බව දැනගෙන ඒවා වරින් වර වරින් වර අභිවෘද්ධි පතාගෙන වැඩිම පතාගෙන ඒ තියෙන විතක්යන් හලා හලා දැමීම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ආදී උතුමන් වහන්සේලාගේ න්‍යාය ධර්මයක් ඒක ආවේනික ලක්ෂණයක් පළවෙනි සංයෝජන ධර්ම තුන හලනවායි කියලා කියන්නේ සර්පෙක් හැවහැදුවා වගේ වැඩක් දෙවෙනි එක අනාගාමී මාර්ගයෙන් අවසාන එක අරියත් මාර්ගයෙන් වශයෙන් මේ හැවහැදීමක් එනතන් ක්‍රමයෙන් ක්‍රමයෙන් උතුම් භාවයට ආර්ය භාවයට පත්වීම ගඟකට වැටිච්ච කොටයක් ක්‍රමයෙන් මුහුදට ගලාගෙන යන වගේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒක ආවේනික ලක්ෂණයක් ආර්යයන් වහන්සේ නමකගේ. පුතත්ඥය ඊට හාත්පසම වෙනස් ඒ තම තමන්ගේ විතක්ක මතිමතාන්තරවල පුදුම විදිහට ඇලිකලි වාසය කරන ගමන් ඒ අනුව තමන් හඳුනා ගන්නවා ඒ අනුව තමන් ඒ විතක්ක නැතිවතු හතුරු විදිහට හඳුනාගෙන මෙතෙන් පුදුම විදියට ආරවුලට කරනවා. එනිසා මේ විතක් කියලා කියන්නේ විරක්තවක් වගේ හැලෙන දෙයක් හැලෙන දෙයක් බව දන්න කෙනා ආර්යයන් වහන්සේ නම. ඉතින් ඒ පු탁ඥය මේ Tamange මතිමතාන්තර කොච්චර ආශ කරනවද කියනවනම් නියම මතිමතාන්තර නැතිවතු මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියන එක බොහොම සුළු මේ අදහසක් පු탁ඥය නතර. නමුත් ආර්යයන් වහන්සේලා සලකන්නේ ශේක පුත්කලයන් වහන්සේලා සලකන්නේ ඒක මේ දිරච්ඡාවක් හලන්න ඕන කියලා. මොකද ඒ දිරච්ඡාව ඒ සාරත්‍යයට පිළිකුල් කරනවා කියනවා. ඒක නිසා ආපහු ඒක ඇඟේ ආය දාගන්නේ නැහැ. සර්පෙක් හැවහැලුවට පස්සේ දාගන්නේ නැහැ. ඒ තරම් ඒක පිළිකුල් කරනවා. ඒ වගේම මේ පුත්තඥය ඒක ආඩම්බරයක් කරගන්න. ඒක පලන් දිනවන විතරනේ. මම මෙවැනි මතධාරියෙක් මම මෙවැනි මේ රුචි අරුචිකම් ඇති කෙනෙක් පෞෂත්වයක් තියෙන මේ තමයි මම කියලා මේ ඒ මතිමතාන්තර ටික තමයි නිතරම ලෝගයක් වගේ බලඳ ගන්න. ආර්යනාථික කැත කරලා පිළිකුල් කළ විනාශ අයින් කළා. තුන්වෙනි එක තමයි මේ සර්බයාට හවහලන්න පිටින් මොකක් හරි එක හේතු වෙන්න ඕනේ කියලා තියෙනවා. ගස් බිනයක් අස්සරින් ගන්න ඕනේ, ගලක් අස්සරින් ගන්න ඕනේ. ඒ වගේ මේ ආර්යයන් වහන්සේලාත් නිතරම මේ වැඩේ කරන්නට කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ පැතුම කල්යාණ මිත්‍රන් වහන්සේලාගේ අසුර පතන. ඒ වගේම ඒ සඳහා නිතර බණ භාවනා කරනවා. මේ සතිය වඩනවා නිතරම අනුන්ගේ උපදේශ බලාපොරොත්තු වෙනවා බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා කියලා ධානිය තනියම කරන්න බැරි බව දානවා. තුන්වෙනි එක තමයි මේ දෙබලක් හම්බුණත් ගලක් හම්බුණත් ඒක මැටින් සීරුවෙන් අමාරුවෙන් රින්ගන්න වෙනවා සත්‍යයට. වීර්ය කරන්න වෙනවා. අනිත් වගේ ආර්යයන් වහන්සේ නමක් වුණත් වැඩ බහා තබන්නේ. මම දැන් දන්නවා මට ඇති කියලා බහා තැබීමක් නෑ. අපපටිවන්තාවය, අසන්තුෂ්ඨතාවය කියලා කවදාකවත් හැරලා බලන්නේ දැන් ගියා ඇති නතර වෙන්නද කියලා. අතරමඟ මේ සමාජවාදී ගමනේ නවාතන් පොළොව මියා කිව්වා වගේ මේ භාවනා ගමනේ කවදාකවත් අතරමැද නතර වීමක් දිගටම තල්ලි වේදිර කරන ගමනක් තියෙනවා. ඒකට ප්‍රයත්නය බහ තබන්නේ නැහැ. අන්නේ ලකුණු හතර තියෙනවා මේ මේ සූත්‍ර අටුවවල වල පෙන්නලා දීලා. ඉතින් ඒක භාවනා කරනකොට සාමාන්‍යයෙන් ඉතින් තේරෙනවා කාට හරි මේ වගේ එකක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට මේ අඳුරගත්ත මේ හැව ඒකට තමයි විතක්ක අපේ සරුවත් දේශනාවේ ඍජුවෙන් සලකලා බැලුවොත් ওই <laughs> ගිරිමානන්ද වගේ සූත්‍රවල පහාන සංඥා ප්‍රහාණය කළ යුතු දේවල් වශයෙන් කාම විතක්ක ව්‍යාපාර විතක්ක විහිංසා විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ නරක පැත්ත. එතකොට මේ වෙනුවෙන් වැඩෙන වැඩි යුතු හඳුනාගත යුතු විතක්ක තමයි නික්කම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක. ඒ කියන්නේ කාමයට ඇදෙන ගතිය කාම වස්තු කියලා කියන්නේ දස්සන කාම, සවන කාම, සමුල්ලේපන කාම කියලා කාම වස්තුන් දැකීමේ දස්සන කාමයක් තියෙනවා. ඒ වැඩියෙන් දකපේකන හිතන්නේ මම පොහොසත් කියලා. මම මේ සෑම දේවල්ම දැකලා තියෙනවා කියලා එයා නිතරම අනික් අය දැකපු නැති දේවල් දැක්කා කියලා කියමනේ ඒ මේ ඇසපිනවීමේ නම්බුවක් පුතක් දැන අතුල කියනවා. කවුරුත් නාහපු දේවල් මම අහනවා අහන්න පුළුවන් මට ඕන දෙයකට ලං වෙන්න පුළුවන් කියලා ශවණකාමී ආශාවක් නොනිමින ආශාවක් පුතක් යන අතට කියනවා. සමුල්ලේපණය කරනවා කියලා කියන්නේ ඇසුරු කිරීම. මේ අධික්‍රමයේ ඒ කාම වස්තුන් බහුලීකරණය කිරීම කාම ලෝකයේ දියුණුව වශයෙන් සලකනවා. පෙරපිනක් වශයෙන් සලකනවා. සලකලේ බහුලීකත කිරීම කාම ලෝකේ වෙන අතර මේ ආර්ය භූමියටපත් වුණා හෝ ආර්ය තත්වයටපත් වෙන්න උත්සාහ කරන කෙනා නිතරම එවැනි දේවල් වල තියෙන ආදීනව දැකලා කාමාන ආදීනවන් කියලා දැකලා නිතරම නෛෂ්ක්‍රම්‍ය උත්සාහ කරනවා මේ වගේ තොරව මේ සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන්න බැරිද ඒ ජීවිතයක් ගත කරන කොච්චර හිත සාන්තද කොච්චර පරිසරයක හිතකාමීද කොච්චර චිත්ත දූෂණ එහෙම නැත්නම් මානසික අසහන අඩුද කියන එක නිතර කල්පනා කරමින් ඒවා දාන වස්තු වශයෙන් සීල වශයෙන් මේ ගෙවන් කරන්න නිතරම අභිනිෂ්ක්‍මණය පිණිස එහෙම නැත්නම් නික්කම්මන් කියලා මේක කියන්නේ නික්මීම පිණිසමයි කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා මේක කාම ලෝකය පාලට කරන දෙයක් වෙන අතර නික්කම්ම සංකල්පේ නික්කම්ම විතක්කය ඇති කෙනා ඒ ගඟදිගේ ඉහළට පේන කෙනෙක් කියලා තමයි පේන්නේ. ඒ සඳහා ඇති කරගන්නා වූ විතක්ක පද්ධතියට සාමාන්‍ය කාම ලෝකයා කාම ස්රෝත දිගේ පහළට ගලාගෙන යන රැල්ලත් එක්ක රැළට අහුවෙලා මේ කරන වැඩ පිළිවෙල තියෙද්දී භාවනා යෝගාවචරය නැත්නම් සෝවාන් මාර්ගය මාර්ගස්ත්‍ය ආනතම් පලස්ත්‍ය නැත්නම් ඊටු මේ හයෝතුමන් වහන්සේලා නිතරම විතක්යක් ඇති කරගන්නවා මේ කවුරු මේකට රණ්ඩු කරත් මම මේ කතා කරනවා කියන. ඒකට කියනවා නෙක්කම විතක්ක කියලා. ඊගාවට ඒ ආශාව නිසා කවදාත් අතෘප්තිකර ආශාවක් නිසා ඒ තමන් බලාපොරොත්තු දෙය නොලැබෙනකොට බලාපොරොත්තු වෙන දේ වෙනුවට බාලයක් ලැබෙනකොට අනිවාර්යයෙන්ම ව්‍යාපාදේ විහිංසාව මතුවේ. තමන් ඉල්ලන්නේ ඒ දේම ලැබෙනවා නම් ඒක තමයි ඉතකම්ම සතුටක් ලබන්නේ. එහෙම ලැබුව කෙනෙක් ලෝකෙ පහළ වෙලක් නැහැ. ඒ වෙනුවට වෙන එකක් බාල එකක්, හිල්වෙච්ච එකක්, කැඩිච්ච එකක්, බැලවිච්ච එකක් ලැබුණොත් ඒ ලැබිච්ච දේට පුදුමාකාර වෛරයක් ඇති කරනවා. මේක නිසා තමයි මට උතුම්ම දේ ලබන්න බැරුනේ කියලා දේවලතර පුදුම ගැටුමක් තියෙනවා මේ කාමයේ හේවණල්ලම තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ මේ තඩි තරහ. අනේ තරහ මේ රයික මේගම්පලේ වගේ ආගාලකි සෑම කිහිතකම හේවණල්ල වශයෙන් ව්‍යාපාදේ පවතිනවා. ඒ ව්‍යාපාදය ඕනම කෙනෙක් දක්ව දක්වන්න කියනවා කළු පාට වූ නාස්තිකර වූ විනාශකාරී ධර්මයක් කියලා. නමුත් ඒක ගන්න කොයි වෙලාවද ඇතුළට වදින්නේ කොයි වෙලාවද ආසාදනය වෙන්නේ කොයි වෙලාවද අකුරුදන්නේ හැබැයි තම කාමයට ආසා කරන බව දෘෂ්ටි පිළිගන්න රූප බලන ආසයි සත් බලන ආසයි කඳ බලන ආසයි රස බලන ආසයි පහස බලන සුඛ භෝගී දේවල් වලට ආසයි හිතට එනේ එනේ අදහස් මගේ මම කියලා ආසයි ඒත් එක්කම මේ ව්‍යාපාදයේ බව දැනගන්න ඒක නිසා ඉල්ලලා ගන්නේ බැලු බැලමට ගන්නේ ආසාවක් නමුත් ඒකේ යටපැත්තේ තියෙන්නේ ද්වේෂය. අපි මේ පරණ සත්‍ය කාශයක් ගත්තාම ඒක පැත්තක රජිනී ගොළුව තියෙන අනෙක් පැත්ත පොල් ගහතියි. ඉතින් රජිනී ගොළුවට ආසාවෙ ගත්තට හම්බ වෙන පොල් ගහක් ඇති. අපි දන්නේ ඒක එක කාශික කවදාකවත් රජිනී ගොළුව විතරක් ගන්න බෑ. මේක දෙබිඩි දෙයක් තියෙනවා. කවදාකවත් අපි ඒක ඔළුව දකින්න නම් පොල් ගහ දකින්න පොල් ගහ දකින්න ඕක දකින්න. ඔය දෙකම දකින්න එක තමයි මේ ගැඹුර දකින්නයි කියලා කියන්නේ. අපි දකින උනත යටින් අනිවාර්යයෙන් මේක විරුද්ධ පැත්ත තියෙනවා කියලා කිව්වත් පිළිගන්නේ නැහැ. ඒක නිසා කාම විකක් ඇති කරන එක අනිවාර්යයෙන්ම එයා කැමති උනත් නැති උනත් ව්‍යාපාද විතක්කයක් ඇති වෙනවා. ඒ ව්‍යාපාද විතක්ක එන්නේ එක දෝෂයක් නෙවෙයි. ඒක සංසාර ස්වභාවයි. චිත්ත නියාමයක් ඒක. නමුත් ඒ වෙනුවට සර්වචනාංශේ කැමැති ඉහළට තියෙන අයට සෝවාන් මාර්ගත්‍යයට එනත්තම් අනිකුත් මේ ආර්ය පුද්ගලයන් වහන්සේලාට අවි අභ්‍යාපාද විතක්යක් පුරුදු කරනවා. ඒක තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඊගාට විහිංසාව මතුවෙන්නේ මේ අභ්‍යාපාදය ව්‍යාපාදේ නිසා. ඒ ව්‍යාපාද වස්තුවත් එක්ක ගැටිලා වෙනස් කරන්න බෑ. ඒ ව්‍යාපාද වස්තුව විනිශ්චය කරපු කෙනා හසුරු කරන කෙනාට අපි හිංසාව ඉබේම දිවරාත්‍රි වඩන. දන්නේ නැතුණාට හිංසාව වඩනවා. දැන් අද ලෝකේ සාමාන්‍ය දෙවිගුරුසු නිගමනයක් ගත්තොත් අද ලෝකේ ඉන්න ප්‍රසිද්ධම ප්‍රකටම විද්‍යාඥයෝ ගත්තොත් ඒකට එකෙන් 99%ක්ම පාවිච්චි වෙන්නේ භයානක ආයුධ නිෂ්පාදන සඳහා. මේ මුළු පොළොවේම ඉන්න සත් මිනිස්සු තේරෙන්න කියලා බලන්න පුළුවන් ආයුධයක් හදන්න පුළුවන් නම් ඒ රජේ ඕනම ගානක් වේදම් කරන්න හැටි ඕනම මොලයකට ගෙවන්න හැටි. ඒක නිසා ඔය අපිට විද්‍යාත්මක අතුරු ඵල ලැබිලා තියෙන්නේ ආයුධ නිෂ්පාදනය සඳහා කරන පරිශ්‍රණ වල අතුරු ඵල වශයෙන්. එකක්ක ওই වෛද්‍ය විද්‍යාත්මක හෝ එහෙම නැත්නම් වෙන විද්‍යාත්මක අපිට මේ අද වැඩ කරන කිසිම උපකරණයක් ඒක හොයලා හම්බෙච්ච නැහැ. ඒක මේ යුද සහ ආයුධ සඳහා අසීමිත සංයුක්තයක් වේලම් කරනවා අසීමිත මොළ ගන්නක් වැඩ. ඒකේ ඒගොල්ලෝ අර කරගෙන කරගෙන අතුරුකල තමයි මේ උපකරණ වශයෙන් එළියට එන්නේ. ඉතින් අපි ඒකට වඳිනවා විද්‍යාත්මක දියුණුව කියලා. නමුත් හොඳ හැරිලා ඉන්නේ ඒ වගේ මානවදාය පැත්තකට නෙමෙයි. ඒ විද්‍යාත්මක මොළ ටික ඇත්තටම මොළ හසුරුවන්නේ අමුතු අමුම තකතිර කොටසක්. ඒ තකතිර කොටස මේගොල්ලන් හලි දෙනවා. හලි දෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ කාටද පහින් ඉන්නේ කාටද කඹරන්නේ කියලා. අන්තිමට වෙන්නේ මොකද්ද? හොඳම මොළ ටික විනාශය පිණිස යොදවන. අවිහිංසාව පිණිස නෙවෙයි යෙදෙන්නේ. හිංසාව පිණිසයි යෙදෙන්නේ. ඉතින් ඒක එදත් එකයි අදත් එකයි. අර විද්‍යාවෙන් කෙරුවේ වැඩි ටිකක් මම කළා දෙන්නට. ඉස්සර පිස්සු තිබුණා දැන් පිස්සු හොඳ එක තියෙනවා. ඩබල් වෙලා තියෙනවා. එච්චරයි වෙලා තියෙන්නේ. හැබැයි එදත් ඔය සෙල්ලමයි අදත් ඔය සෙල්ලමයි. හැම රජ කෙනෙක්ම ධාමරිකෙක් එක්ක අසුරක් තිබිලා දිනන දිග්ගතුන්. ඒකෙන් කාටද රාජ්‍ය පවත්වන්න අත්‍යවශ්‍ය දෙයක්. ප්‍රසිද්ධිය රාජ්‍ය රෝගියන අපි මහ ජනතාවගේ සුභ ශික්ෂා වෙනස අපේ රට සාමෙන් පවත්වනවා ප්‍රජාතන්ත්‍රවාදී පවත්වනවා කියලා. හැබැයි හැන්දාවට රාජ්‍ය රෝග සාද පවත්වන්නේ ඉන්න ප්‍රධානම දාමරිකයෙක් එක්ක. මෙන්න මේ වගේ එකක් යන නිසා ඒක ඒක කරගන්න දෙයක් කරගත්තා වගේ. යම් කෙනෙක් හිතනවා නම් මේ සංසාරේ හොදලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. තියෙන්නම මෙච්චරයි. එකක් කරත හැකි මගේ චිත්ත සංතානය. වර්තමානයේ පිසුදු කරන්න පුළුවන්. නික්කම විතක්ක, අව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මාර්ගයෙන් විසුද්ධ කරන්න පුළුවන්. ඒකට අත තියන ධාමරිකයක් බෑ රතුරන්න බෑ. යම් කෙනෙක් දැඩි අධිෂ්ඨානයක් ගත්තොත් මගේ චිත්ත සංතානය මේ භයානක දියසුලියෙන් ගලවලා මම යස්ස විතක්කා විදුහපිතා මේ විතක්ක දුරුපණය කරලා හරනවා විදුහපණය කරලා හරනවා පිඹහනවා කියලා හිතාගත්තොත් ඒ හරිය අමර හිතවිල්ලක් ඒ හිතවිල්ල කඩන්න කිසිම රාජ්‍ය බලයකට බෑ කිසිම දාමරිකයකට බෑ කිසිම අන්‍ය ආගමකට බෑ ඉතින් ඒක අහිංසක අදිෂ්ඨානය ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ දන්න ඒ අදහස් කියන තැන මතක් කරලා තියෙනවා ඒකට වෙනම උපක්‍රම පද්ධතියක් තියෙනවා අන්නේ උපක්‍රම පද්ධතිය නිතර සාකච්ඡා කරන්න නිතර කොහොමද එම උපක්‍රම දන්නේ ඇත්තට අසුර කරන්නේ කියලා. එතකොට අධ්‍යාත්ම සුල්කප්පිතා අශේෂ. එතකොට ඇතුළත තමයි චිත්තසංතානයේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පුදුමාකාර පිළිවිතත් කර ගන්න පුළුවන්. මොකද මේ විතක්ක කියන්නේ කැන්සර් එකක්. මේ විතක්ක කියන්නේ බාහිරින් ආපු දෙයක්. හිතේ ප්‍රകൃතිය නෙවෙයි. නමුත් අපි අති දොඳන් නන්නේ අති කාලෙක ඉඳලා මේ විතක්ක වලට ජය දීලා විතක්ක මගේ පණ කියලා හිතලා විතක්ක තමයි මගේ ඥානය කියලා හිතලා ඒකත් එක්ක ඇසුරු කරලා කරලා කරලා කරලා හිත දැන් අර බුලත් කන මනුස්සයාට නිකන් වන්නකොට නිකන් ඉන්න බෑ බුලත් ටිකක් කනවා වගේ අහවල් දෙයට බුලත් කනවා කියලා මනුස්සය දන්නේ නැහැ ওই බුලත් ටික කනවා වගේ තමයි චුංගම් අපනවා වගේ තමයි ඔය විතක්ක කර කර ඉන්නවා ඒක සාමාන්‍යයෙන් කියනවා නම් ඔය දවල්වලට හරක් තනකොළ කාලා රැකිසේ වමාරාකම කියලා එකක් කරනවා. ඔය විතක්කොලක් තියෙන වමාරාකමක් තමයි. ඒ සතාගේ හැටි. ඒ ගුරුසු දේවල් දාගත්තට දිරවන්න බෑ උට. ඉතින් හැන්දාවට බලන්න උයි බුදියාගෙන බුදුස් කාලා අර වමනේ ටිකක් ගන්නවා කටට. එලක හොඳට හපලා කියලා ආයෙත් ටිකක් ගන්න. ඕක තමයි අවිතක්ක කියන්නේ. අපි හිතනවා ඒ හතා කනවයි කියලා කන්නේ ඌ දවල් කැපුටු ක්‍රම තමයි. ඉතින් විතක්ක සඳහා එන්නේ අපි කාලා වමාරපු ටිකක් තමයි. එන්නේ ඒක දන්නේ නැතුව අපි මේ ඔරිජිනල් එක කියලා හිතන කෑමට රුමිනේටින් ද කඩ් කියලා කියනවා අර කාබුට වමාරවමාර කෑමක් තියෙන. ඉතින් ඒක ඒ විදිහට දැක්කට පස්සේ ඒක ගැන හිතෙන්නේ විරජහාවක් තමයි. මේක හලනවා නම් හොඳයි. හැබැයි ඉතින් මේක සහජාතියක් වෙලා පුරුද්දක් වෙලා නැතුව වැරදියක් බාටපත් වෙලා විතක්ක නැති තැන හරි පාළුයි. විතක්ක නැතන හරීම මේ බොඳ වෙච්ච රසයක් තියෙනවා. නිකම් පිළිණු වෙච්ච මාළුවක් වගේ. විතක්ක ටිකක් කරේමෙන් එනවනම් හොඳ මාළුවක් හදලා උම්මලකට ටිකක් දැම්ම වගේ හරි රසයි. ඉති ඕක කකා ඉන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ කියනවා අර ලෙඩේ ආවා මේ ලෙඩේ ආවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ චිත්‍රපටිය ලස්සනට පෙන්නලා තිනවා දන්නේ නැති කෙනා, අසත්‍යමත් කෙනා, බුදුබණ අහපු කෙනා, සත්‍වෘෂ ධර්මයේ දන්නේ නැති කෙනා, සත්‍වෘෂ ධර්මයේ දක්ෂ නැති කෙනා, ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා, ආර්ය ධර්මයේ දන්නේ නැති කෙනා, ආර්ය මාර්ගයේ දැකපු නැති කෙනා, ආර්ය ධර්මයේ හැසිරෙච්ච නැති කෙනා මේ විතර්කම තමයි අර හරකේ කන්දාවට Tamangeම ඒ වමාරකම කරනවා කර කර ඉන්නේ. එහෙම විතක්ක ධාති ප්‍රධාන තුනක් තියෙනවා. කාම විතක් ව්‍යාපාද විතක් විහිංසා විතක් කියලා. මේක යට තව 6 දෙනෙක් ඉන්න ඔක්කොටම නවමහ විතක් කියලා කියනවා. මේ නවමහ විතක් වලින් මේ කාම විතක් ව්‍යාපාද විතක් විහිංසා විතක් කියලා කියන්නේ බරපතල රෝග බීජ වර්ගයක්. ඒ එපිඩෙමික් හැදිච්ච ගමන් පැතිරෙන දෙද රෝග. ඊට යටින් තියෙන 6 නිකන් සාමාන්‍ය අරක නැති තැනට පුරවන වගේ දෙයක් ඒ විතක්ක අර තරම බරපතල නෑ රෝගකාරක නෑ නමුත් ඒක ශෝකකාරක තත්ත්වයටපත් වෙන්න පුළුවන් අර තරම්ම හානි කරන තුවගේ පේනවා නමුත් ඒක ගැන දැනගෙන ඉන්න එක හොඳයි නමුත් අපිට උසාවියෙන් කාලේ කිව්වේ ප්‍රධාන වශයෙන් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක ගැන කල්පනා කරන්ද ඊට පල්ලෙහා තියෙන මේ අනිකුත් නවමහ විතක්ක වල ඉතුරු කය තියෙනවා කියලා දැනගන්න නරක බව දැනගන්න හැබැයි අර කාම විතක්කත් එක්ක වගේ කෙලින්ම පිසහැරීමට මග මකා දැමෙන්න උත්සාහ කරන්න ඕනේ පස්සේ ඒක අයින් කරන්න පුළුවන් කියලා. මුචි අපි අද බලන බලාපොරොත්තු වෙමු මේ විතක්ක නමය එනේන වෙලාවේ හඳුනාගන්න කාම විතක්ක සඳහා නික්කම විතක්කේ මාර්ග ප්‍රතිස්ථාපනය කරලා ව්‍යාපාද විතක්කය අව්‍යාපාද විතක්කේ නැත්නම් මෛත්‍රී මාර්ග ප්‍රතිස්ථාපනය කරලා විහිංසාවිතක් විහිංසාවිතක් අවිහිංසාවිතක් කියතේ ප්‍රතිස්ථාපනය කරලා අපේ හිත ඊට යට තියෙන මේ ප්‍රධාන තුන් දෙනා නැති වෙනකොට අපේ හිත ආසාදනය කරන ඒ රිංග ගන්න අනිකුත් විතර්ක ටිකක් දැනගත්තට පස්සේ ඒ දැකීමම ඒ දැනීමම අපිට ලොකු අසසියක් වෙනවා ලොකු මේ චිත්‍රය පිළිබඳව මේ නැත්නම් මේ සමීකරණය පිළිබඳව ලොකු හැඟීමක් ගන්න පුළුවන් කොහොමද මේ සීලයෙන් මේක කැපෙන්නේ කොහොමද මේක සමාධි ශික්ෂාවෙන් කැපෙන්නේ කොහොමද මේක ප්‍රඥාවෙන් නැත්නම් ප්‍රඥා ශික්ෂාවෙන් කැපෙන්නේ කියලා. ඉතින් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ගැන කියනකොට මේ විතක්ක කියන පදේ තේරුම් ගන්න තව කිට්ටුවෙන් යන වචන එකක් තමයි සංකප්ප කියන වචනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට සම්මා සම්මා දිට්ඨිය තියෙනවනම් ඒ සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට තුදුලම තුදුව ලබා දෙනවා ගොනු ලබා දෙනවා නිට්ටියක් ලබා දෙනවා එයා ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය නම් මිත්‍යා විතක්කවලට ගොනු ලබා දෙනවා යොමු ලබා දෙනවා ඒ සම්මා සංකප්ප තමයි නික්කම්ම සංකප්පය අව්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය මිච්ඡා සංකප්පේ තමයි කාම අවිද්‍යාව අවිද්‍යාව විහිංසා කියන සංකප්ප. නිසා සංකප්ප සහ විතක්ක කියන වචන දෙක සමානාර්ථ පද වෙනවා. මේකට තව කිට්ටු කරනවා නම් මානසිකාරය කියන වචනය ගන්න පුළුවන්. ඒ මානසිකාරය සම්මා සංකප්ප සම්මා විතක්ක යෝනිසෝ මානසිකාර කියලා ඒ පද තුන ගැට ගහලා ඒක අඳුත්තකට ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගන්න පුළුවන් මිච්ඡා විතක්ක මිච්ඡා සංකප්ප ආයෝනිසෝ මනසිකාර කියලා. මගේ හිත මේ වෙලාවේ තියෙන යෝනිසෝ මනසිකාරද අයෝනිසෝ මනසිකාරද කියන එක මොනම විදියකින්වත් පූර්ණ නිගමනකින් කියන්නත් බෑ හසුරවන්නත් බෑ. ඕනම වෙලාවක මේ විතක්කය හෝ සංකප්පය හෝ මනසිකාරය හොඳට නරකට දෙකට යන්න පුළුවන්. ඒ නිසා මෙහෙම හිතා ගන්න පුළුවන්. බය ඇති වෙන්නේ. එක්ක අපි සංසාරේ නැත්තම් නිවෙන්නේ. දෙක අතරමැද ග්‍රේ ඒරියාවක් නැහැ. දෙක අතරමැද අතරමැද තත්ත්වයක් නෑ. නැත්තම් ඉතින් එක්ක අපායි කොනේ. හැම චිත්තක්ෂණයක්ම එක්ක අපි ඉන්නේ එක්ක අපායි නැත්තම්. අපායි නෝනම් කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියනවා. එහෙම නැත්නම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. එහෙම නැත්නම් අයෝනිසමනිකාරේ යෙදিলা ඉන්නවා. ඒක අනෙක් පැත්තට දාලා නිවන පැත්තට ගන්නකොට අවිහිංසා නැත්නම් නෙක්ඛම්ම ව්‍යාපාද අවිහිංසා කියන පැත්තට යනවා. මෙන්න මේ දෙක ඉන්නේ අපායේද ඉන්නේ සංසාරේද කියලා පෙන්ලා දෙන එක තමයි සතියෙන් කරන්නේ. සතිය කවදාකවත් අපායම ඇවිල්ලා සංසාරෙන් ගලක් මේ නිවන කියලා කියන්නේත් නෑ. නිවනේ කියන එක අපායට දාන්නෙත් නෑ. ඒක පෙන්ලා දෙනවා දැන් ඔළුව හැදලා දෙන කොහොමද කියලා. ඒ නිසා සතියෙන් අපිට ඒ තරම් ප්‍රධාන කෘත්‍යයක් කර දෙන්නේ. එයා අපිට කණ්ණාඩියේ මූණෙන් පෙන්ලා දෙනවා දැන් මෙන්න මෙයාට හැදලා තියෙන්නේ. හැබැයි මේ සතිය එහෙම වුණාට පස්සේ සම්පජන්නේ එහෙම නැත්නම් අපි කියන ਵਿਚාරය කියලා ගත්තත් විතක්ක ਵਿਚාර කියලා ගන්න. ਵਿਚාර බුද්ධියෙන් අනේ මේක නම් මේ විදිහට සංඛාර නිවන පැත්තට මම ටික වෙලා හිටියොත් ආය අපායට යන්න ඕනේ මේ සංසාරේ අපාය පැත්ත මේ විදිහට ටික වෙලා හිටියොත් මැරිලා අපායට යන්න ඕනේ දැම්මම ඉන්නේ අපායේ නේද කියලා තේරෙන්න පටන් අර ගන්න විමසුන් නුවණට විතක්කේ තුලින් ඇති කර දෙන විචාර බුද්ධියට ඒක තමයි අපි සම්පජන්ණය කියලා කියන්නේ සතිය නිකන් විතක්කේ වගේ ඒ පැත්තට මේ පැත්තට කොහෙද මේ විතක්ක හැරලා දෙන්න කියලා පෙන්නලා දුන්නා පස්සේ ਵਿਚාරය නැත්නම් සම්පජන්ණය අපේ තියෙන සාමාන්‍ය බුද්ධියේ දෝලා අපාය පැත්තේ තියෙනවා නම් මේ පැත්තට ගන්නවා. නිවන පැත්තේ තියෙනවා නම් සතුරු සාමීච වෙලා අනි මේක ඊගා චිත්තක්ෂණයක් කොහොමද ගෙනියන්නේ? ඊගා චිත්තක්ෂණයක් කොහොමද ගෙනියන්නේ කියලා පැත්තට අරන් දෙනවා. ඉතින් මේ විතක්කය නැතුව ਵਿਚාරයට එදී කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. නැත්නම් සතිය නැතුව සම්පජන්්‍යයට ඇත්තටම අපේ තියෙන සාමාන්‍ය බුද්ධිය ක්‍රියාත්මක කරන්න ඉඩක් නැහැ. ඒක කියනවනම් හොඳ පිළියක් තියෙනවා. මුවාට සෞත් වෙනවා. පිය කොච්චර මිට හොඳ වුණත් පිළිසුමත් මුවාටේ දැල්ල කැඩිලා නම් ඒ පියෙන් කොටන්න බණ්ඩක හමස් වෙනවා. පොඩ්ඩක් ගහලා ගත්තට පස්සේ අර මීයේ පීයේ තියෙන සමබර බර මිට හරියන ගතිය අර කැපුම් කට්ටෙට් එක තමයි වැඩ කරන්නේ. ඒ නිසා මේ අපේ සම්පජඤ්ඤය එනතන් නුවණ කියන එක සිහි නුවණ කියන්නේ සිහිය ඉතර වුණොත් නුවණ ලස්සනට වැඩ කරනවා. නුවණ කොච්චර තිබුණත් වැඩ ගන්න බැරි වෙනවා සිහියෙන් මේ කොතෙන්ද වදින පහර කොහොමද කියලා දැක් ගන්න බැහැ නිසා මේ සතිය සතිපට්ඨාන භාවනා කරන සතිය මේ විතක්කයත් අතර බොහොම කිච්චු සම්බන්ධයක් තියෙනවා. ඒක හැබැයි සාමාන්‍ය සිල් දකින්න කෙනාටවත් අන්දර කෙනාටවත් අදාළත් නැහැ දැනෙන්නේ නැහැ. ඒක මොකද එයාගේ යවතන ඒ පැත්තට දැනුමක් අවධානයක් කොහොම වෙලා නැහැ. හැබැයි සමාධි භාවනා ප්‍රඥා භාවනා කරන එක නම් බොහොම අදාළයි. දැනගත්තොත් ලයිට් එකක් දාලා තියෙන කාමරයක් අස් කරනවා වගේ අස් කරතයි. දැන නොදැනී කියොත් අන්ධකාර කාමරයක් අස් කරනවා වගේ කොතන බඩුව තිබ්බද කොතන ආපහු තිබ්බද කියලා දන්නේ නැහැ. මොකද්ද වැඩක් කරලා කියනවා මුලමඳාව කියන්නේ ඉලියක් නැහැ. ඒක නිසා බණක් ඇහිීමේ භාවනා කිරීමේ ධර්ම සාකච්ඡා කිරීමේදී මේ කරුණු ටිකෙන් ටිකෙන් තමයි පැහැදිලි වෙලා එන්නේ කවදාකවත් හිතන්න එපා කොහොම දැනගෙන භාවනා කරන්න ඕනයි කියලා. හැබැයි භාවනා කරගෙන යනකොට මේ වගේ අවස්ථාවල් හම්බ වෙන කම්බේට සාකච්ඡා කරන්න. එතකොට භාවනා නොකරපු කාලෙ වැඩි නිවන් තේරෙන්න පටන් ගන්නවා. මේක අදාළතාවය වැටහෙනවා. මේක අවශ්‍යයි කියලා තේරෙනවා මම මේ යන ගමනට මගේ ගමන් මල්ලේ මේකත් දාගෙන ගියොත් හොඳයි කියලා. එයාගේ මේ විතක්කය හරි තීර්ණාත්මක දෙයක් කියලා කියන්න පුළුවන්. විතක්කේ කියන එක සාමාන්‍යයෙන් ධානාංගයක් වශයෙන් සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛේ රග්ගතා කියන ධානාංග වල ඒක සාමාන්‍යයෙන් සමතාචාරවල පෙන්වන්නේ අරමුණට හිත නැංවීම කියලා. ඒක විපස්සනා පැත්තෙන් මේ විදිහට කියලා දෙන්න පුළුවන්. අපිට ආයතන හයක් තියෙනවා. ඇහ කන දිව නාසය කය මන කියලා. මේ ආයතන හය හැම වෙලාවෙම ඇහැට එන සෑම දෙයක්ම දැකලා ඒක අපේ මතකෙට යනවා වුණොත් ඒක ඇහැට ලොකු නම්බුවක්. ඒ කියන්නේ ඇහැ නම්බු ලබනවා. මම තමයි අද දවස් වැඩියෙන්ම හිතේ අවධානය ලබා ගත්තේ මම පෙන්නපු දේවල් තමයි මතකෙට ගියේ කියලා. නමුත් ඒකට බොහොම බයපක්ෂව මේ කනගාටුවකින් කන පසුබාහගෙන ඉන්නවා අනේ ඇහැ ඉන්නකන් මට ඇහෙන දෙයක් කිසිම දෙයක් වාර්තාගත වෙන්න කියන්න හම්බ වෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම ප්‍රමුඛතාවය ගන්නවා කියලා ඇහැට වර්ධින හැම අවස්ථාවකම කන විසින් උතුර ගන්න. මේ දෙකම වැඩ කරන්න කියලා විතරයි නාසයට ඉඩක් හම්බ වෙන්නේ. මේ තුනම නැති වෙලාවට දිවට හම්බ වෙනවා. මේ හතරම නැති වෙලාවට කයට හම්බ වෙනවා. මේ කොහොම රූප ධර්මත් එක්ක වැඩ කරන එක. ඒ නිසා සර්වඥාන්සේ ඉන්ද්‍රයන් සඳහන් කරනකොට චක්කු සෝත ගාන ජීව කාය කියලා තමයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ අපි දවස පුරා වැඩියෙන්ම නැලවෙන්නේ පින වෙන්නේ ඇහින් රූප බලලා. යම් වෙලාවක අපිට ඇහැ නැති වුණොත් ජීවිතේ වැඩ ඒ නිසා අපි ආදරය කරන ප්‍රිය දේවල් වලට කියන්නේ මගේ ඇහැ වාගේ කියලා. මොකද ඒක තමයි අපි වැඩියෙන්ම කෙලසන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම අපි වැඩියෙන්ම නන්නත්තර වෙන්නේ වල්මත් වෙන්නේ එහෙන් දකින්න රූප වලට තමයි. නිසා ඕන කෙනෙක් මත් කරන්න පුළුවන් දර්ශනය. එහෙම නැත්නම් රූප ප්‍රමාණය. මොන ගුණයක්වත් නැතුනට ගමන තොත්ත විදුවට තියෙනවනම් එහෙනම් හරි. ඒකකින් සදාකාලික සත්‍යයක්. ඒක කාටවත් බැරි කරන්න බුදු කරන්න තියෙන එක නෙවෙයි. නිසා ඕන කෙනෙක් බලනවා රූප ප්‍රමාණය ගන්න රූපේ ලක්ෂණ වෙන්න. ඒක ඉතින් අන්ධබෝත ලෝකයේ පළවෙනිම ලකුණ. ඊට පස්සේ තමයි කන ඊට පස්සේ තමයි නාසය දිව කය මන. ඒ නිසා අපි හිතමු මේ හිතේ අවධානය ලබා ගන්න මේ පස් දෙනාම උනන්දු වෙනවා. දෝරේ ගලනවා වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප. ඔන්න කොහොම ලබා ගන්නට එක දොරයි තියෙන්නේ. ඒ නිසා මෙතෙන්දී ඇටෝමේෂක නැත්තම් බුෆේ ඩයට් එක වගේ සම්පූර්ණ දේවල් අරලා තිබ්බට එක වැරකට කන්න පුළුවන් එකයි. ඒ නිසා අත දාලා ගන්න වෙනවා එකක්. මේ භෝජන ගොඩාක් කරලා තියෙනවා, දේශි ගොඩාක් තියෙනවා, කැවිලි ගොඩාක් තියෙනවා. එකක් තෝරන එක තමයි මනස්කාරය කියන්නේ. විතක්කේ කියලා කියන්නේ. අරමුණ දෙක නම්නවා කියලා කියන්නේ. අරමුණු රාශියක් තියෙනවා. දී ඇති ඕනම වෙලාවක. මෙන්න මේකේ කොයි අරමුණද අපි ගන්න කියන එක. රූපයක් බලනවාද සාද්දයක් අහනවාද ගඳ බලනවාද රස බලනවාද පහස ලබනවාද කියන එක විතක්කේ කියලා කියන්නේ පිස්සු අඳුරේ ඒක අත්තකට පන්නේ බලලා කල්පනා කරලා නෙවෙයි දක්කලා පන්නේ ඒක සාමාන්‍යයෙන් අපි කරන වැඩක් තමයි පොඩියෙකුට අකුරු කියවනකොට වටේට කෑම જાති පාට වෙට්ටි පින්කල් අනම්මනම් ගොඩාක් තියෙන කොල්ල මැදින් කියන කෙල්ලක් තියෙනවා තීප්ප ගම ඌ අල්ලන්නේ මොකද්ද කියන එක අම්මා දන්නේ නැහැ අප්පා දන්නේ නැහැ පොඩි එකා දන්නේ නැහැ. ඉතින් අම්මලා තාත්තලා දැනගන්නවා මේක කවදා හරි චිත්‍රකාරියෙක් වෙයි. මේක කැම කැම දාත කෙනෙක් වෙයි. මේක ඕනල්ල අන්න ඔය දෙල්ලම තමයි උදේ ඉඳලා හින්ද වෙනවා වෙන්නේ. අපේ විතක්කය මීට්‍රික සූචකේ වගේ හෙල්ලි හෙල්ලි හෙල්ලි තියෙනවා. කොයි දෙයක යොමු වෙනවද කියලා කාටවත් ප්‍රෙඩික් කරන්න බෑ. කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. සම්පූර්ණ පිස්සු වඳුරෙක් පුදුජාන සඳහන් කරේ පිස්සු රිලෙක් වගේ. ඉතින් මෙන්න මේකෙදී ඒ දීයති සාධක වලින් කොයි එකද තෝරන්නේ කියන එක ඉතාමත් වැදගත් නැහැ. තෝරණ එක තමයි මට කියන්නේ. තෝරණ එක තමයි ස්පර්ශය කියන්නේ. ඒක තමයි වේදනාව කියන්නේ. ඒක තමයි සංඥාව කියන්නේ. ඒක තමයි තණ්හාව කියන්නේ. ඒක තමයි උපාදාන වෙන්නේ. හැබැයි පරාසය විශාලයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් අපිට එන සම්පූර්ණ සංඥා රාශිය ලබා ගන්න විඥාණයට යන්න ඉස්සර වෙලා පෙරහිලක් සිද්ධ වෙනවා වරණාවශෝෂණයක් සිද්ධ කරනවා මෙන්න මේ වර්ණයට තමයි අපි සංස්කරණය කරනවා කියන්නේ දීයදි සියල්ලම ගන්න බැරි නිසා එකක් තෝරන්න එකක් තෝරනවා කියන්නේ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක මනුස්සයර මතකයි අපි එකක් තේරුවයි කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප වෙනවා සදා කායික ප්‍රතික්ෂේප වීමක් ඊට පස්සේ අර තෝරගත්ත දේ පිළිබඳව අපි උඩ පනිනවා කෑ ගහනවා අනික් කටට මේක තේරුනේ නැහැ කියනවා මම දන්නවයි කියනවා බලන්න මේ කරන්න දිනේ මනසට වෙලා තියෙන්නේ මොකද්ද විශාල පරාසයෙන් එකක් තෝරලා තෝරගත්ත එක පිළිබඳව කෑ ගහනවා අන්න ඒ තේරීමට යොමුව දෙන්නේ ගොනුව දෙන්නේ මේ විතක්යෙන් මේ මානසිකාරයෙන් මේ සංකල්පය ඒක නිසා විඥාණයට කවදාකවත් බෑ සම්පූර්ණ පරාසය දුක්ඛය. ඒක නිසා ලොකු බඩක් තියෙන ඉදිකට හිලක් තරම් විතර පුංචි කටක් තියෙන භූතේක් නැත්නම් ප්‍රේතෙක් විශාල කැමීජක් ඉස්සරහට ගියාම මන්ට මහ කලයක බඩ දිනනවා තියෙනවා උගුර බොහොම පුංචි ඉදිකට හිලක් විතර ඇති. ඉතින් අර කොච්චර ඉරුවත් කදා සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ නිසා අපි යමක් තෝරගත්තද ඒ තෝරාගත්තේ මමයි මගේයි මගේ රුචිකත්වයයි මගේ ශරීර මේ සත්‍යාදිත්‍යයි මගේ ආත්මයයි කියලා ඒකත් එක්ක අපි අහුවෙන්නේ මෙන්න මේ තේරිල්ල නිසා තමයි නමුත් තෝරන්නතු කරන්න දෙයක් නැහැ මේ තේරිල්ල සිද්ධ වෙන්නේ අපේ රුචි අනුව අපි අසුවිරු දේවල් අනුව ඒ වගේම සද්ධාව අනුව තර්කය අනුව සහ අපි දැකගෙන තියෙන දෘෂ්ටිය අනුව ආකාර රුචි අනුසව සද්ධා ආකාර රුචි සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දික්ටි දිචානක්කන්ති කියලා බුදුහාමර ඇඟිලි පහ දික් කළා කියන ඕනම කෙනෙක් මේ වගේ පරාසයක් තුනට පස්සේ මේකයි මම ගන්නෙ කියලා ගන්නෙ Taman සද්ධාවත්තදී රුචි කරනදී ගුරුවරු අපිට කියලා දීපු අසු විරුදී දික්තිය තර්කේ හැබැයි තනදී සුද්ධටම කියනවා ශ්‍රද්ධාවෙන් බාරගත්තට සත්‍යයේ තියෙන්න පුළුවන් බාර නොගත් දේ තුල බාරගත් දේ තුල සත්‍ය නැති වෙන්නේ. රුචියෙන් අපි ගත්තට මගේ රුචිය කියලා රුචියට අහුවෙච්ච පරාජය තුල අපි වෙන දේ නොතිබෙන්න ඉඩ තියෙනවා. අත්‍යහරපු දේ රුචි නැහැ කියලා අත්‍යහරපු දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. අනුස්සය වශයෙන් මට ගුරුවරු කියනවා මෙහෙම කරපන් කියලා ගිහිල්ලා මම තේරුවා නමුත් ගුරුවරයා කිව්වට මොකද මම තොර පරාසය තුළ සත්‍ය නොතිබෙන ඉඳ තියෙනවා මම මට පුර කියපු නෑ මේක වැරදි මේක හෙරටික් මේක බොරු කියලා ප්‍රතික්ෂේප කරලා දෙන්න සත්‍ය කියන්නේ අපි වාද කරලා දිනුවට පස්සේ අපි කියනවා සත්‍ය දිනුවා කියලා නමුත් වාදයේ තුළ සත්‍ය නොතිබෙන ඉඳ කියනවා වාදෙන් පරිසිද්ධිය තුළ සත්‍ය තියෙනවා අපේ දෘෂ්ටිය තුළ අපේ රුචියුකම තුළ රුචියතර දෘෂ්ටිය තුළ අපි තුන සත්‍යය තියෙන කියලා නිසා අපි දෘෂ්ටියට බය කරනවා. තටංක අන්තිමම දෘෂ්ටියට අහු වෙච්ච නැති දෙයක් සත්‍ය තියෙනවා. ඒ නිසා මේ විතක්කයේදී මේ අනිස්කාරයේදී මේ සංකප්පයේදීම අපි කරන්නේ කරපු තකතිරුකම සාති කරන්න උත්සාහ කරනවා මිසක් මේ සංසිද්ධිය දිහා සාධාරණ ධර්මයක් අපි පෙළන්නේ නැහැ සක්කාය දිට්ඨිය කියන දායක ආත්ම දෘෂ්ටි කියන දායකයි ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේක දිගට විස්තර. අපිට එනේ එනේ එනේ එන කම්බිනේෂන් එකේදී එනේ එනේ එනේ සංසිද්ධියේදී එනේ එනේ එනේ කටේදී කොයි දේද අපි තෝරන්නේ කියන එක එහෙමම යන්න ඇරලා පැත්තකට වෙලා බලන්න හිතියොත් වෙන කෙනෙක් දිහා බලනවා වගේ අපිට තේරෙයි අපි පුදුමාකාර විදිහට ඒකාකාරී ජීවිතයක් ගත කරන්නේ. රට්ටක කියලා කියන කොට තමයි. හැමදාම උදේ පාන්දර නැතිනවා දත්ම දිනවා ඉච්චින් අර බල්ලෝ කල්සංගන්නේ ගලවෝ කරනවා උදේ පාන්දර සල්සුමක් ගන්නවා අද දෙඤ්ඤම් කියලා යනවා හැන්දෑව හොම්බෙන් ගිහලා හිටලා ගෙදර ඇවිල්ලා උදියා ගන්නවා හෙට නම් දෙන්නම් කියලා හෙටත් අර දෙල්ලම තමයි අදිනවා අදිනවා අදිනවා බර අදින ගොන්නෝගේ කරත්තේ කවදාකවත් ඔය තැනේ රට්ටේ කරන්න බෑ ඒකල අපි හිතනවා ඒක මේ පරිසරයේ දෝෂේ ප්‍රතිපත්තිවල වැරදි හිතුගුණ දෝෂ නමුත් අපි හැම වෙලාවෙම මේක ඉල්ලගෙන කන පරිප්පුවක් බව දැන් හොයාගෙන මේක යන්නේ කියන එක තේරෙන්න නම් මේ විතක්කේ වැඩ කරන්න අරලා කිසිසේත්ම විතක්කේට පූර්ණිකමන දෙන්නේ නැතුව යොම් කිරීම දෙන්නේ නැතුව කරන හැටි බලන්න. එහෙමනම් පිට මේ වැඩ ගොඩාක් කියන වෙලාවට යුතුයකම් රාජකාරී පවුල් ඔක්කොම කියන වෙලාව ටිකක් වෙන් කරලා හිතට එක අරමුණක් දීලා කොහොමද විතක්කේ මේකට වැඩ කරන්නේ කියලා බැලුවොත් අපි ආනාපාන සතිය කරනකොට ඒකයි කරන්නේ අර කියන විදිහට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දෝරේ ගලන් කියනවා වහලා. ඒ කියන්නේ ඒ විචලී සාධක ඝාති කරන. එකක් ඉදිරිපත් කළ විතක්කේට කියනවා ඒකටම හිතනම් වන්නේ. ඒකම මෙනෙහි කරන්න කියලා. ඒකම භාවනා කරන්න කියලා. ඒකම සත්‍යමත් වෙන්නේ කියලා. කරගෙන කරගෙන කරගෙන යනකොට මේ විතක්කේ වැඩ කරන හැටි අද්දුම සංකීර්ණතාවය තමයි අපිට අල්ලන්න පුළුවන්. උපහාරණයක් කියනවා නම් ජෙනරේටරයක් වැඩ කරද්දී දෙහිතිය කරන්ට් එකේදී ජෙනරේටර් වැඩ කරන හැටි ඉගෙන ගන්න බෑ. කරන්ට් එකත් කරන්ට් එකත් වදිනවා. එනකොට ඒක ස්ලෝ ඩවුන් කරන්න ඕන නැත්නම් ජෙනරේටර් නැතර කරන්න. නැතර කෙරුවට පස්සේ තමයි මේක තේරෙන්නේ මේ පැත්තේ. බලය බලය ජනවනවා මේ පැත්තේ බලය විදුලිය බාටපත් කරනවා. ඒකත් ත්‍රිසාල යන්ත්‍රයක් තියෙනවා. මේ පැත්තේ ත්‍රිසාල යන්ත්‍රයක් තියෙනවා. ওই දෙක පුදුමාකාර සමතුලිතතාවයට ආවට පස්සේ තමයි දෙසිකේ කරන්ට් එකේ 110 හරි එන්නේ. මේක දුවද්දී අල්ලන්න බෑ. ඒ නිසා අපේ සාමාන්‍ය වේගයක්දී මේ විතක්ක වැඩ කරන හැටි බලන්න බෑ. අර වේගකින් වැඩ කරන මැෂින් එකක් වගේ. පොට්ට ගලවලා පොඩ්ඩක් බැලුවොත් ඇතුළේ වෙනම අමාරුයි කියලා නම් මැෂින් එක තත්පරයක් 1500 වේගයක කරකිනවා. ඒ වේගයේදී මැෂින් දැනගන්න වෙනසක් ස්ලෝ ඩවුන් කරනවා. ස්ලෝ ඩවුන් කරලා අර වේගය අඩු කරලා ඇහැ කන දේවනාකය වහලා කයට පොඩ්ඩක් දාගෙන ඉන්න ගියාම විතක්කේ කොච්චර හිතුවක්කාරද විතක්කේ කොච්චර කියන දේ අහන්නේ නැද්ද කියන එක අපිට තේරෙන පටන් ගන්නවා මොකද ඒ අතුරුදු වෙලා තිබුණේ රූප බලමින්, ශබ්දාහණයෙන්, ගන්ධ බලමින්, රස බලමින්, පහස ලබමින් ඒ පහසෙත් සැප දුක් වශයෙන් වර්ණවලක් කහණේ රතු වශයෙන්, ශබ්දවලක් සංගීත රාව කුරුරා විවිධාකාර ක්‍රමවලට දීලා මෙයා එක තැනකට තිබ්බ කරා. පුතුමාකාර වල්මී හරකෙක් ගහලා කැලේ හිටපු කල්මී හරකෙක් ගහලා ගමේ බැඳා වගේ කැලේ හිටපු කුරුල්ලෙක් කුඩුවකට දැම්මා වගේ පුදුම නැතිලක් නටනවා. ඉතින් ඒක නිසා මේක කරන්න බැරි වෙයි මෙයා අල්ලන්න බැරි වෙයි මෙයාගේ අලමුල දකින්න බැරි වෙයි කියලා හිතන එක එක පැත්තකින් රාදාන. මොකද මේ තාක්කල් කෙරුවේ මේක වල්මත් වෙන්නයි අපි පෝසත්තර කරේ. දැන් මේක අනිකරපු ගමන් මිතක්කේ හැටි තේරෙන්න පටන් ගන්නවා. නමුත් අර වල්බූත ක්‍රමයට ඇහි රූප කණේ ශබ්ද වශයෙන් යනකොට මෙයා පහල කරන තාක් පහල කරන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කමයි. කවදාකවත් නැහැ ස්වභාවයෙන් නෙක්ඛම් විතක්කයක් පහල වෙන්නේ. කවදාකවත් නැහැ අව්‍යාපාද විතක්කයක් පහල වෙන්නේ. කවදාකවත් නැහැ අවිහිංසා විතක්කයක් පහල. එහෙමනම් ඉන්න බෑ මේ ලෝකේ. යා පස්සට යනවා. නිසා තරගේ ඉන්න නම් අරකමයි ඒක ඒක නිසා ශ්‍රද්ධාවේ දානයක් දෙනවා ඊට පස්සේ ඕන අරකට අනිත් පැත්ත හරවලා අතහැරිය පුතු ශීලයක් හදනකොට හිංසාව වෙනට අවි හිංසාව දාලා බලන්න. ඉතිව කරන්න ගියාම අපිට වෙනවා සමාජ වශයෙන් ගැටුම් වෙනවා අපේ ජීවන රටාවෙත් අමුතු ශික්ෂණ අවශ්‍යයි. ඒක තවත් ටිකක් බරපතල වෙනවා. හිතට එන කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නීවරණ යටපත් කරන්න ගියාම. ඒ නිසා ඒකෙදී මේ වේගය අඩු කරන ගතිය සක්මණේදී හෝ පරියන්කේදී වේගය අඩු කරන්නේ ජෙනරේටරේ වැඩ කරා ජෙනරේටරේ වෙන ගන්න බැරි නිසා. දැන් අපි මේක බාරගත්ත මේසක් වශයෙන් අපි දන්නවා මේක ඇස් දෙක වහන්න ඕනේ ඊට පස්සේ අපි ආනාපානට හිත දානවා. දාගෙන ඉන්නකොට එකේ හිත පවත්තන්න බැරි ගතිය තමයි අපි ඉස්සල්ලාම විතක්ක පිළිබඳ දැනගන්න කාරණා. මේ මේ කාගොන් දෝෂයක් නෙවෙයි. නමුත් අපි කතාරින් නැතුව නැවත නැවතත් නිකම්ම සංකල්පයෙන් යුක්තව අව්‍යාපාද සංකල්පයෙන් යුක්තව අවීසා සංකල්පයෙන් ඉnde ඉnde ඉnde ඉnde ගියාම සම්මහාර විතක ආශ්වාසයෙන් ප්‍රශ්වාස ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට එක දිගට හුස්මවල කීපයක් බලන්න පුළුවන් කියලා කියන්නේ පුදුමාකාර ආශ්චර්යමත් සිද්ධියක්. ඒ තරම්ම මේ හිත වල්බූතයි. ඒ තරම මේ හිත පිස්සු අඳුරෙක් වටින් ඉන්න එක අන්තිම කීකරු වුණාට පස්සේ හිතා ගන්න ඕනේ දැන් ඉතින් මේක මේ විදිහට ඒක අගය කරන්න පුළුවන්. මේ විදිහට ඒක ආඩම්බර වෙන්න පුළුවන්. මොකද්ද? අපි ආස්වාසේ වශයෙන් ආස්වාසේ ඇති වෙනකොට මගේ හිත තියෙන ආස්වාසේ කියලා දන්නවනේ. මගේ විතක්කේ තියෙන ආස් මගේ හිත නැගලා තියෙන ආස්වාසේ කියලා දන්නවනේ. ආස්වාසේ මතින් කවදා රාගේ පහළ වෙන්නේ නැහැ නේ. සරුවචන් අපිට දීලා තියෙන්නේ උදාසීන අරමුණක්. ඒ වගේම ද්වේෂ පහළ වෙන්නේ නැහැ. මේ ආස්වාසයට ප්‍රසවාසය කියලා අන්දබන්ද භාවයක් සහ මොහයක් නැහැ. ඒ ආස්වාසය ආස්වාසි බව දන්නේ නිවනට විතරයි දෙවෙන්නේ. ඊගාට ප්‍රසවාසයට මාරු වෙච්ච ගමන් මේක ප්‍රසවාසය කියලා දන්නවනම් ඒකේ කවදාකවත් නැහැ කාම විතක්යක් යහපාද විතක්යක් විහිංසා විතක්යක් නෙක්කම්මේමයි තියෙන්නේ මොකද මේ හොල්ලන්න නැතුව ඇඟ තියාගෙන ඉන්න ඕන රූප බලන්න නැතුව ඇඟ දෙක වහගෙන ඉන්න ඕන ශබ්ද නැත්නම්ට ගිහිලා මේ කන් දෙක විවේක වෙන්න දෙන්න ඕන නාසයෙන් ගඳ බැවිලි ආසාවට ඉඩ දෙන්නේ කටෙන් කතා කරන්න යන්නේ කැම ගන්න මේක විශාල පරිත්‍යාගයක් මේ කරන්නේ අපි ඉන්නේ පරිත්‍යාගය කියලා බුරියානි කණ්ඩ දෙන එක කියලා එහෙම නැත්නම් කීයක් කර කියලා පිටියකට බෝඩ් එක ගන්න කියලා පරිත්‍යාගය කියලා කියන්නේ මේ විභාවනාව සඳහා එක්ක තප්පරයක් වහගෙන ඉන්නේ. කාණ්ඩ හද නැත්නම්කට ගිහිල්ලා නිස්සද්දතාවයට ප්‍රියදන්නේ නැහැ. ගන්ධ සුවඳ නැතිවට මේක විශාල මෙච්චර ගන්ධ සුවඳ අයිතිවාසිකම් කියන අපි මනාපෙන් ගන්ධ සුවඳ නැති තැනකට යන්නේ මෙච්චර කටකම තියාගෙන ඔය කියන කතා මල්ල කතා නොකර ඉන්නවා අයියෝ. ඒ විදිහින් කන් ඇත්තේ නැහැ. මෙතෙන්වත් ඇවිල්ලා කතා කරනවා කියවම එල්ලන්න වටිනවා. මේක මොන කරන්න පුරුද්දට ඇවිල්ලා වෙන්න වෙලා කතා කරන්න කිව්වොත් සමහරට පිස්සදේ. ඔයගොල්ලෝ සිස්ටම් එකට හරියට කටින්ම හිනවා දවස් 10 කතා කරන්න බෑ කියලා. කීප දෙනෙක් මම අහලා තිනවා ඊට පස්සේ සදාකටම කතා කරන්න බැරුව ගිහිල්ලා කුලේ නරක කරා. මොකද මේ කතා කපුටු කරන්නේ. දෙල්ලමක් නෙමෙයි. ඉතින් ඒ නිසා මෙවට විදලා මේ දැක දැක දැන දැන කතා නොකර ඉන්නවා විශාල පරිත්‍යාග. ඔකට තමයි අභිනිෂ්ක්‍මණය කියන්නේ. ඔකට තමයි නෙක්ඛම්මේ කියන්නේ. අන්නේ නෙක්ඛම්මේ ඉඳලා අපි හිතමු ආස්වාසයක් කරනකොට ආස්වාසය කියලා මෙනෙහි කරනවා. නැත්තම් දැනගන්න ප්‍රසවාසයක් කරනකොට ප්‍රසවාසය දැනගන්න කියන සතුට වෙන්න පුළුවන්. මේ චිත්තක්ෂණේ ඒ කියන කාම ව්‍යාපාද විහිංස නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවනේ මට තාම දිබ්බ චක්ක බහලෝනේ නැහැ. මට තාම ආලෝකයක් ආවේ නැහැ. මට තාම සෝවාන් වෙන්න බැරි නෑනේ. මට පළවෙනි ධ්‍යානෙ නැහැ නේ කියලා ආයෙ කරන්නේ අර පැය විදියට පොරතිය දාගෙන ආය කාම විතක් ඇතුල් කරගන්න. ආයෙත් පස්සේ නැතිමයි කියලා ව්‍යාපාර විතක් පාල වෙනවා. ඒක නැතුනේ අර කැස නිසා කියලා ඒවා හිතේ විහිංසාව පාල කරගන්න. මෙන්න මේ විදිහ පිළිසිදු වෙනකොටම අපි නිකන් ස්මාර්ට් වෙන්න හදලා ඔහොම නම් ඉන්න පුළුවන් ආනාපාන නම් ඉන්න පුළුවන් මොකක්ද මට හම්බෙච්ච දේ ඔය කියන පොත්වල තියෙන මොකක්වත් මට තාම හම්බෙලා නැහැ නේ කියලා අරක වර්ණ ගන්න ගන්නවා. ගන්න ගන්නවා කියන්නේම උද්දච්ච කුච්ච දෙකට සම්බන්ධ වෙච්ච හිතවිලි රාශියකට දොරාගෙන කියන එක තමයි. ඊට පස්සේ අපිට පුරුදු ගතියක් එනවා. අර පාළු ගතිය නෙවෙයි පුරුදු ගතිය පුරුදු සංවිකාර විතක්කද කියනකොට සතිය නැති වෙනවා කාලේ නැස්ති වෙනවා. ආයෙසරයක් තේරෙන ඕනමම විතක් වල ඉන්නේ කියලා. ආයෙසරයක් අර විතක්ක නැත්තෙන් දෙනකොට හරි පාළුයි. හරි කම්මැලි. හරි ඒකාකාරී. හරි බයෙවන්සුලි. හරි තන්විච්ච ගතියක් දැනෙනවා. එපා වෙච්ච ගතියක් පිළිමිච්ච ගතියක් දැනෙනවා. එහෙනම් මේ විතක්කයන්ගෙන් වෙන්වීම යස්ස විතක්කා විදුහපිතා විතක්කයන්ගෙන් පිබහැරගත් අවස්ථාව වටිනා දෙයක් කියලා දැනගන්න එක විතරයි මේක දියුණ කරන්නේ. එතෙන් යන්න ලේසි. ගියාට අගේ කරන්නේ ටිකයි. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට කියනවා ටැග් දුන්නට වටිනාකම දෙන ටැග් බාර ගන්න එකේ. තැග්ගක් දෙනකොට වැඩ වෙන බාර ගන්න එක. අපිට මේ තැග්ග නිතරම හම්බ වෙනවා. අපි කරන්නේ මේකට අමතර කරන්නේ. ආනපනේ සංසිඳනකොට හිත මේ අරමුණේ පවතිනකොට නැත්නම් ආනපනටි ඒක දකින්නකොට අපිට පේන්නේ ඒක නිකන් මේ බොහොම සුදු මැලි වෙච්ච, එපා වෙච්ච, කම්මැලි වෙච්ච දෙයක් අපිට සාමාන්‍ය හිතාගෙන ඉන්න අර නිමිති පහළුනේ නැහැ කියලා මොනවද පිටිපස්සේ ලෝක. ඒ සෑම අවස්ථාවකම විතක්කේ තමයි ඉඩ දෙන්නේ කිව්වම අපිට තේරෙනවා මොනක්වත් නොකර නිකම්ම නිකම් වේදනාවක් වෙනකොට වේදනා බව ගන්නවා. සාධ්‍යයක් වෙනකොට සාධ්‍ය බව ගන්නවා. හිතවිල්ලක් වෙනකොට හිතවිල්ල බව ගන්නවා. ආනාපානෙනකොට ආනාපානෙ බව ගන්නවා. ආශ්වාසයෙන්කොට ආශ්වාසය ගන්නවා. ප්‍රශ්වාසයෙන්කොට ප්‍රශ්වාසය ගන්නවා. දෙක අතර මැදිනකොට ඒක දන්නවනම් ඒක තමයි මේ විතක්ක විදුහකනේ පළවෙනිම අංකේ. ඉතින් මේකේ වර්ණය මේවත් නැති නිසා මේ කියන්නේ හිත්වලින ගතියක් නැති නිසා අපිට ඒක තේරෙන්නේම වැරදිලා පෙරදිලා කියලා තමයි. ඉතින් මේක නැති කරන්ට ඒ මහසිසයලෝ මෙන්න මේ එළවුමක් ඇති කරලා දෙන්න මතක් කරලා තියෙනවා. ඒ විතක්කේ නම්බු කිරීමක් වශයෙන්. විතක්කේ නෙමෙයි විතක් නැති තත්ත්වේ. නම්බු කිරීමක් වශයෙන් විතක්කක්ම දාන්න. මෙනෙහි කිරීමක් කරන්නේ. ආස්වාදයේ තියෙනට ආස්වාද කියලා මෙනෙහි කරන්න කියනවා. ප්‍රසවාස කරන ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න කියනවා. එතකොට මේ ආස්වාසය ඇති උනා කම්මැලි උනා කියුවහම විහිංසාව විතක්කයක් හරි ව්‍යාපාද විතක්කයක් එන්නේ. ඒකට ආස්වාසේ ආස්වාද කියලා දැනගන්නකොට අර නෙක්කන්න විතක් අව්‍යාපාද විතක් අවිහිංසාව විතක් එකක් තමයි එන්නේ. ඒක නිසා හිත දුවනවා කල්පනා වැඩි නම් පුංචි සද්දවලට දඟලනවා නම් ආනාපානෙ මෙනෙහි කරන්න ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා නැත්නම් හෙලනවා හෙලනවා ගන්නවා ගන්නවා ආශ්වාස ආශ්වාස ප්‍රශ්වාස ප්‍රශ්වාස කියලා සෞඛ්‍ය සම්බන්ධ විතක්කයක් ඇතුල් කරනවා මේකට කියනවා මෙනෙහි කරනවා කියලා මනස්කාර කියලා සලක්ෂණ කියලා කියනවා එහෙම කී කියා ඉන්නකොට හිත පිට යන ගතිය අඩු වෙනවා නම් ඒක බොහෝ වන්නා භාවනා ටෙක්නික් එකක් නැත්නම් තාක්ෂණයක් විනේකේ සක්මන් කරනකොට තමයි තේරෙනවා නම් මේ ලක්මනට රූකඩේ විද්දට හිත දුවනයි කියලා වම දකුණ වම දකුණ කියලා මෙනෙහි කරන්නේ. එතකොට ඒකත් විතක්කයක්. හැබැයි ඒ විතක්කේ ගන්නේ අර අයාලේ යන කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක දුරු කරලා සම්මා විතක්කයකට, ධර්මා සංකප්පයකට ඉඩ ලබා ගැනීම සඳහා. මේකේ නිසා ඒ සුද්ධ විපස්සනා භාවනා ක්‍රමයේ අත්‍යන්ත අංකයක් තමයි මොනම හේතුවකින් හරි හිත පිට යනවනම් හිත අකීකරු වෙනවනම් මෙනෙහි කිරීම කරන්න කියනවා ඒකට විතක්කේ කියලා කියනවා. මෙන්න මේ විදිහට අරමුණේම අරමුණ කිව්වහම අත අසත් ප්‍රසත් වම දකුණ. ඉතින් අපි මේකදී ලේසි නිසා ඉඳගෙන අරමුණ ගත්තොත් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මේ කරන්නේ හරක් කිලෝමීටර අඳහර පානවා වගේ කරත්තලෙම මනස ගැල්කවි කියනවා වගේ පැලේ ඉන්න මිනිහා පැල්කවි කියනවා වගේ මේකම කී කියයි ඉන්නකොට එන්නේ එක අස්සන් ලැබෙන වෙලාව හරියන වෙලාව යාගෙන වෙලාව වෙනකොට තමයි තේරෙනවා වෙනකට වැඩි ආස්වාද ප්‍රසාර ප්‍රමාණය එක දිගට පවත්වන්න පුළුවන් කියලා. අන්තිමට විශ්වාසයක් එනවා මගේ හිත තප්පර ගානකට මීට පස්සේ හුස්මෙන් පිට යන්නේ නැතුව මට පවත්වන්න පුළුවන් කියලා. මට ඉස්සරහටත් විනාඩි ගානක් පුළුවන් වෙයි කියලා. මෙන්න මේ විදිහට යනකොට අර ආස්වාද ප්‍රසවාසය මෙනෙහි කරන හිතත් අතර ආහාරකම වැඩි වෙනවා. දෙක ලම් වෙන්න පටන් ගන්නවා. කෝඩු ගති නැති වෙනවා. කෝල ගති නැති වෙනවා. නැතිලා ලම් වෙන්න ලම් වෙන්න ලම් වෙන්න යනකොට වෙනම සංකල්පකුත් තියෙනවා. කාන්දම් කැලලක් ළඟට ඉදිකටුවක් හරි කල්පනිකක් හරි ලං කරගෙන යනකොට යම් ප්‍රමාණයකට කාන්දම් ශේෂ්ත්‍ය ඇතුළු වෙච්ච ගමන් කාන්දම් ශේෂ්ත්‍යෙමුත් ඇදෙලක් වෙනවා. ළඟට යන්න යන්න තල්ලු කරන්න ඕන කමක් නැහැ ඇදලා ගන්න ගතියක් එනවා. ඒ වගේම මිච්ඡා විතක්කයන්ගෙන් දුර වෙලා දුර වෙලා දුර වෙලා සම්මා විතක්ක පැත්තට යනකොට හිතේ ප්‍රകൃතියකුත් තියෙනවා ඒ සංසිඳන ගතියක්, පස්සම්බන ගතියක්. යම් වෙලාවක එන අරමුණම මෙනෙහි කරන්නේ. අරමුණේ පවතින විතක්ක මිච්ඡා විතක්ක නෙවෙයි. අරමුණේ විතක්කම පවත්තලා පවත්තලා පවත්තලා පවත්තලා අරමුණත් එක්ක මේ ආද වෙච්ච වෙලාවේදී ඒ අරමුණත් එක්ක යම්මාකාරයක ගිවිසුමකට එනවා යම්මාකාරයකට සමවැදීමක් වෙනවා යම්මාකාරයකට ආදරීමක් වෙනවා හිත මෙයින් පණින්නෙම නැහැ කියලා. ඒක තමයි ප්‍රථම ධානාංග වශයෙන් ඉ탁ය කියලා කියන්නේ. ඒ අරමුණට හිත වැදගත් ආසේ ගොඩ ඉක්මනියක් වතුරට බැසගත්තා සි. පුංචි අවුව පායලා තියෙන රවුමකට සීතලක ඉන්න මිනිස්සෙක් හේවනලක ඉන්න මිනිස්සෙක් අර අවුවට ඇතුළු වුණා වගේ. එහෙම නැත්නම් ස්පොට් ලයිට් එකක් ඇතුළට නළුවා රිංගනවා වගේ. තමන්න තේරෙන්න පටන් ගන්නවා දැන් නම් ආනාපානෙමයි හෙල්ලෙන්නේ පෙරලෙන්නේ නැහැ කියලා. අන්නේ විදිහට එකම අරමුණක විශ්වසනීය කාලෙට විතක්කේ කීකරු වෙච්ච අවස්ථාව තමයි ධානයකට සම්බන්ධ කියලා නැත්නම් ධානාංග වෙන විතක්කය කියලා කියන්නේ. මේ වෙනුවට කාම විතක්කයක් ආපු ගමන්, ව්‍යාපාර විතක්කයක් ආපු ගමන් නිවන්නක් බාටපත් වෙලා ධානය කරනවා. නමුත් වශී කරලා කරලා දහස් දසදහස්වර කරලා කරලා කරලා ඒකම හිතපවත්තන් යන එක ඒක හරියට මේ පුරුදු වෙන කාලේ ෆස්ට් ගියර එකේ ඉඳලා දෙකන් ගියරකට දාන්න යම හරි අමාරු කාර්යයක් කරනවා. ෆස්ට් ගියර එකට දාලා ටිකක් පේ ගන්න එකක් තමයි. නමුත් හොඳට පුරුදු වෙච්ච මනුස්සයන টොප් එකට වැටෙනවා තේරෙන්නේ නැහැ. පාරට ගියාට පස්සේ දන්නේ අර කරන වැඩ තේරම සිද්ධ වෙලා මොනවා වුණාද කියලා දන්නේ නැහැ. මොකද තමන්ගේ වාහනේ තමන් ගියර එක දන්නවා ඉබේම සිද්ධ වෙනවා. ඒ වගේ ඒ තරමටම පුරුදු කරාට පස්සේ අරමුණේ හිත දෙමක්න වුණොත් ඒ එන විතක්කය සම්‍යක් විතක්කය. අර කාම විතක්ක, ව්‍යාපාද විතක්ක අපි නැත්තම් කියමු. නීවරණ වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද දුරු කරලා අදිෂ්ඨාන වශයෙන් කියන දැන් ආනාපාන හිත තියෙනවා. ආස්වාසේ ප්‍රසන්නත වම දක්නේ වමේ දක්වයි. එහෙම නැත්නම් සද්දයක් අහනවා සද්දෙමයි. රූපයක් බලනවා රූපෙමයි. ඒ කොයි එකට ගියත් මේ විකක්කේ එකට බැසගත්තට පස්සේ එතනත් ආකර්ෂණ ශක්තියක් තියෙනවා. අර විචිත්‍රතාවය හොන ආකර්ෂණ ශක්තිය කාමරාගයක් වෙන අතර එකම අරමුණට බැහැගත්තාම එන ආකර්ෂණ ශක්තිය ධ්‍යාන ශක්තියක් කරපත් වෙනවා. ආනේ මේ විදිහට කඩලා ධානයකට සමවැදීම අපි කියනවා මේ විචක්කේ සමත වශයෙන් වැඩක් කරගෙන එක අරමුණකට නිමග්න වීම. නිමග්න වීම අර්පණාව කියලා කියනවා. ආනාපානේ පැතිකඩ තුනක් තියෙනවා. එකක් තමයි ඉහළ පහළ යන හුස්ම රැල්ල. ඒක තමයි කාමකේ. ඒකට කියන ආරම්භණය කියලා. ඊට පස්සේ ඒකයිල වදින තැනක් තියෙනවා. නාස්පුඩු යාවි, උඩුතොලේ යාවි, වම්නාස්පුඩේ දකුණාස්පුඩේ හරි නැත්නම් සමහර උදරේ හරි ඒක තමයි අපි කය නියෝජනය කරන කයේ සංවේදී භාවය නියෝජනය කරන්නේ මුළු කයම නෙමෙයි වෙලා එක තැනකින් ඒකට කියනවා ద్వාරය කියලා එතන මේ හුස්ම රැල්ලවිල්ල මේ හැපෙන තැන වදිනකොට කුණුසුමක් වශයෙන් සිසිලසක් වශයෙන් කම්මනයක් වශයෙන් චංචලයක් වශයෙන් තදවීමක් වශයෙන් මෙලෙකියන කිරු වැටහීමක් තියෙනවා ඒකට කියනවා තදුවපන්නේ කියලා දෙකක් එකට ගැටීම නිසා ඇතිවෙන දැනීම. ඔන්න ඔකදී මේ අරමුණේ පමණක්ම හිත නිමග්න වෙනවා නම් හුස්ම රැල්ලේ පමණක් අපි කියන සමත ධානයක් කියනවා. නමුත් හුස්ම රැල්ලේ හෝ එනතන නාසිකාග්‍රේ හැපෙන තැනත් එක්කම ඒ තැන දැන උණුසුම සිසිලත් එක්කම සියල්ල දැක ගන්නවා නම් අපි කියනවා ඒක විපස්සනා සමාධියක් කියලා. ආරම්භන ద్వාර තදුපන්න කියන තුනම වැටෙනවනම් විපස්සනා සමාධියක්. හුස්ම රැල්ල කාරක වූ ඇවිල්ලා වැඩිවීමට හේතු වන්නා වූ අරමුණ පමණ අරගන්න සමාධියට කියනවා සමත සමාධිය කියලා. ඒක නිසා විපස්සනාවට යන සමාධිය සහ සමත සමාධිය දෙකටම විතක්ක වැළගත් වෙනවා. නමුත් විපස්සනා සමාධිය මුළු චිත්‍රෙටම හිත අරවන හිත අරවන අතර සමත සමාධිය තුනෙන් එකට හිත කොට ඒක බොහෝ විට සම්මුතියක්. යම් හුස්ම අත්දකින්න පැත්ත නෙවෙයි ඒක තියෙන්නේ. ඇහැට රූපයක් වයින්කොට රූපෙට හිත බහින්නේ ඇහි සංවේදීකමටවත් දැකීමේ යාන්ත්‍රණයටවත් නෙවෙයි. සද්දකට හිත සමාධිගත වෙනකොට සද්දෙට හිත යන්නේ කම්බරේවත් තියෙන සංවේදන සංවේදීකතියටවත් ඇහිමේ යාන්ත්‍රණයටවත් නෙවෙයි. එසා වර්ණ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු වල හිත නිමග්න වුණොත් ඒ විතක්කේට අපි කියනවා සමත සමාධිමේ විතක්කයක් කියලා. ඒ අරමුණත් එක්ක ඒ ద్వාරත් සම්බන්ධ කරගෙන ඒ ద్వාරය ඇති වෙන ඇසීම, දැකීම, ගඳ බැලීම, රස බැලීම කියන ධර්මතාවයත් වටහා ගන්න පුළුවන්. ආකාරයට හිත හාද වීමට අපි කියනවා සමත සමාධිය කියලා. ඒ නිසා විතක්කයෙන් තමයි මේක තීන්දුව කරලා දෙන්නේ. නමුත් පටන් ගන්නකොට තතියක් එන්න කලින් මේ විතක්කේ කිසිම චාරයක් නැහැ. එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒක කවුරුත් ඉක්මනක් කරගන්න අරකයි ඒක කාගවත් දෝෂයක් ඒක. ඒ අවිනීත හිතේ හැටි. නුපුහුණු හිතේ හැටි. ඒකට එකයි කරන්න තියෙන්නේ එකම අරමුණකට නැවත නැවත හිත නැංවීමෙන් නන්නත්තර වෙන තියෙන අවස්ථාව නතර කරලා කීකරු කරන එකයි කරන්නේ. නන්නත්තර වෙන හිතට කියනවා මිච්ඡා සංකල්ප කියලා, මිච්ඡා විතක්ක කියලා, අයෝනිසෝ මනසිකාරය කියලා. එකම අරමුණකටම නම් ගන්න පුළුවන් වුණාට පස්සේ ඒක යෝනිසමනස්කාරය බාටපත් වෙනවා සම්මා විතක්කේ බාටපත් වෙනවා සම්මා සංකප්පේ බාටපත් වෙනවා දිභාවනා කරනකොට අපි කරන්නේ කනක වාඩිලා එක අරමුණක් ගන්න ඒකට හිත දානක නමුත් ඒක කරගෙන යනකොට ඒක හරි ගියයි කියලා ආයෙ විතක්ක වගේ පහළ වෙනවා වැරදුණයි කියලා ආයෙ විතක්ක වගේ පහළ වෙනවා හරි ගියාම සන්තෝෂ වෙනවා කියලා තව જાතියක් පහළ වෙනවා වැරදුණාම පෙරදුණා කියලා වෙන එකක් පහළ වෙනවා මේවා සේරම කරන්නේ අවුල් පාස දානකයි අපිට ගන්න තියෙන හරියට එකයි වැරදුනත් එකයි අරමුණට ගත්ත අරමුණට නම් විතක්කේ මේ අතර අවුල් පාස් වලින් වර්ණ ගන්නවා නැතුව කලබල කරගන්න නැතුව බොරදිය දාගන්න නැතුව ඒක අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න නැතුව අරමුණේම යන්න පටන් අරගත්තොත් ඒ විතක්කේ ඉන්නේ ඉන්නේ ඉන්නේ පස කැවෙන්න පටන් අර ගන්නවා, Java කැවෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ සතිය සුපතික්කිත සතියක් වඩපත් වෙනවා. හරියට කටුකටි පිටියකට කොහොල්ල ගුලියක් දැමලා ගැහුවා වගේ බදලා අල්ලනවා. එහෙම නැත්නම් බුරුල් වෙච්ච පරකට හෙල්ලකින් තවලා යනවා වගේ ඉහිදිනවා. තැම්බිච්ච අලකාලයකට ගෑරුක්කෙන් යනවා වගේ කාගෙන බහිනවා. මතු පිටි හිටින්නේ. මතු පිටි ඉඳලා ලෙස්සනවනම් බපඩම් කැල්ලක් ගන්න ගැරුපින් ගැව්වොත් එක කුඩු වෙනවා එක පිටපයි. තැම්පිච්චර ගාල්වල ගාමකට අර ගෑරුපේ වකේ දැනගෙන ගාහන්න බර දාලා කෝණේ වැටිච්චකම කාගෙන යනවා. අනිත් වගේ අරමුණටම කාගෙන යනකොට ඒ අරමුණු රසය අරමුණු සහ හිත අතර බැඳීම එන්නේ එන්නේ එන්නේ දැඩි වෙන්න පටන් ගන්න. එතකොට අරමුණේ ස්වභාවික ලක්ෂණ වෙනකට වැඩිය නිකන් හිර කරගත්ත නිකන් පිටියක තියෙන රූමේ රාමුවක් තියා බලනවා වගේ බලලා කියන්න පුළුවන් ගැටයක් වෙනවා අරමුණ පණින්නේ නැහැ. මේ හරියට කියනොනම් අපිට රෙදි කැලක එම්බ්‍රොයිඩර් කරන්න රෙදි කැලේ නටද්දි කරන්න බෑ ඒක එම්බ්‍රොයිඩර් රාමුවට දාලා ඉහිර කරන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් වෙලා යනවා ඉහිර කරුණා පස්සේ ඕන මොහොතට ගන්න පුළුවන්. යන්න ලේට් මැෂින් එකට දාලා යකඩ යක් හරියට සෙන්ටර් කරගත්තේ නැත්තම් කට්ටාක පොටකපන්න බෑ. කට්ට කරලා යනවා. ලස්සනට සෙන්ටර් කරගන්න. මේක සෙන්ටර් කරනවා කියලා තමයි මොකක්ද කියන්නේ. සෙන්ටර් කරගත්තොත් ගානම කතයි. ඔන්න සෙන්ටර් කෙරෙදී අන්නට ඇල්ලන ඇල්ලිල තමයි විතක්කෙන් අල්ලන්නේ. ඊට පස්සේ ਵਿਚාරයෙන් මොකද කරන්නේ? අරගේ කටයන් කපනවා. ඕන විදියට කපන්න පුළුවන්. විතක්කෙන් අරමුණ අල්ලුවේ නැත්තම්. එහෙම නැත්තම් ගෑරුක්ක හරියට බැස්සේ නැත්තම් අල කැලලට ගෑරුක්ක ගන්නකොට ගෑරුක්ක වෙනවා අල කැලල හැදෙනවා. මේ දෙක ඇල්ල වුණා නම් හොඳ තෝම තේරෙනවා ගෑරුක්ක ඇලවිලා තියෙනවා. ඒක තමයි දන්නවා දැන් අරමුණේ ඉන්නේ කියලා. ඉතින් කවුකෝක් වරදිච්ච කෙනාට කරලා කරලා කරලා කරලා අර උන්ට ගිහිල්ලා වදිනවා දකින්නකොට ඉස්සෙල්ලා හුඟා පාරවල් ගන්නක් ගහන්න ඕනේ කියලා පහුවෙනකොට ක්‍රම විදි নানা ප්‍රකාර දක්ෂකම් එන්න පටන් ගන්නවා මේ අරමුණ දැපෙන ලබා ගන්න කොහොමද වශී කරගන්නේ කොහොමද අල්ලගන්නේ කොහොමද කියලා. මේ විතක්කේ පිළිබඳේ තියෙන දැනුමෙන් තමයි මුළු ලෝකේ තියෙන සෑම ශිල්පයක්ම පිටා. කිසිම දෙයක මේ නලගින නලවන දෙයක පොලිෂ් කෙවිලක්වත් හැඩ දැමිලක්වත් එම්බ්‍රොයිඩරි කෙවිලක්වත් කරන්න බෑ. ඒක හිම කරන්න ඕන. කොහෙන් පිටක් කපනකොට එක හතින් අල්ල ගන්නවා අනික හතින් දෙකෙන් කපනවා. අල්ල ගන්න නැතුව කපන්න බෑ. අපි සාමාන්‍ය රිලා හිතේ එහෙනම් මං කිමයින් දෙකේ මේ අල්ලන්න බෑ. ඒක හැම වෙලාවෙම අරූපයි. ඒ නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා අපිට දුක නොදැනෙන්නේ අරමුණ මාරු කරනින්දයි කියලා. නැත්නම් දුක නම් සදාකාලික ප්‍රකෘති ප්‍රවෘත්ති ධර්මයක්. ඒක දකින්නම් එක අරමුණක් ගන්න. ඒ අරමුණ හරි ගියත්, වැරදුනත්, හිත සතුටු වුණත්, පෙරදුනත් ඒ කිසි දෙයක නෑ ඒක අපරේ ඉදිරි ගමනක්. එසා විතක්කේ දිගට පාත්තගෙන යන්න පුළුවන් නම් ඔන්න අපිට තේරෙන පටන් අර ගන්නවා වැටි වැටි වැටි වැටි අපි කරන්න හදන්නේ මොකද්ද? වරකට එකක් අරගෙන ඒකට කිඳබයි. එතකොට ඒකේ ඒ අරමුණ ඕනම අරමුණක් ගන්න. හොඳට කියලා දැක්සොත් ඒකේ සතාගේ හැවේ වගේ ප්‍රේම කරන්න දෙයක් නැහැ හලන්න තමයි තියෙන්නේ. ඕනම අරමුණක් කරගෙන බැලුවොත් ඒකේ වෙනස් වෙන සුළු ගතිය නිසා ඒකේ පිළීමක් තියෙන බව. පීලනට්ටෝ, සංතාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා ඕනම දෙයකින් පෙළෙන ගතිය විතරයි. අපි හුඟක් හොඳයි කියන ප්‍රිය කරන දේ වුණත් වැඩි කල ආශ්‍රය කරන්න පහු පහු වෙනකොට කොව කොව වෙන ගතියක් තියෙනවා. ඕනම දෙවිලේ දකින්න කුකුලාගේ කර්මලාම වේලේ පිනේ සැකදේම සුදු වෙලා කියලා කොච්චර උත්තර දෙයක් වුණත් එකක් කරන වැඩි වෙලා ආශ්‍රය කරනකොට ඒක පෙළෙන ගතියකට එනවා. ඒක තවන ගතියකටත් එනවා. ඒක සංකත ගතියක් තියෙනවා. ඒකේ තියෙන්නේ අපි ඉස්සලා දකින්නකොට තිබුණු චිත්‍ර නෙවෙයි. හොඳට බලනකොට ඒක කුඩු ගොඩක් එක්කලා හැදිච්ච දෙයක්. ඒක නිතර වෙනස් වෙන සුළු එකක්. අපි හිතුවේ මේ දේ මෙහෙම දිගට තියෙයි කියලා. සාමාන්‍යයෙන් කියනවා නිකන් විහිළුවට වගේ ගමේ කොල්ලෝ හැන්දෑවට එනකොට ඔය බටනලාවක් කරනවා කැලාවට ගිහලා ඔය බටන රගාන. කියන වැඩේ කරන්න එපා කියලා මොකද සමාහට මොහිනියනවා. තනි කරාට පස්සේ ගොම්මන් කර වෙලාවට එනවා කියන. මොයිනි ආපුවාම එක දරුවක් වදපු අම්මා කෙනෙක් වගේලු පෙනී හිටින්නේ හරිම ලස්සනයි නඩන්න පටන් අරගත්තට පස්සේ තරුණයාට අර රාග තාලි හුතුවට වදින්න පටන් ගන්නවා ඊට පස්සේ මොයිනි ආනවලු මම නඩන රාගට රාග තාල ගන්නවා නැත්නම් ගහන රාග තාලට මම නටනද කියලා ඉතින් කියනවා සාමාන්‍ය මොහිනී නටන තාලට ගහන්න බැරි නිසා මම ගහන තාලට නටපන් කියලා එහෙම නැත්නම් බෙල්ලෙම කරනවා ඉතින් මෙහෙම කරලා මොහිනේ ගිහිල්ල වල යම් වෙලාවක මේ තරුණයා වශි වෙලා මුයි තාම ලස්සනට නටන තමන්ට මොනේදී බදා ගත්තොත් මොහිනේගේ පිටිපස්ස සම්පූර්ණ කුණු පළුවන් ගහපු තුවාලයක් වෙදී. ඉස්සරහා වැත්ත සම්පූර්ණ ආටෝකයක් තියෙනවා. ඒ නිසා අපි දිනන්නේ මොකක්ද අන්තිමට කුණු පළුවන් ගහපු තුවාලේ තමයි. කොයි එක කෙරුවත් මොහිනියක් තමයි. විතක්කේ ගියාට පස්සේ ඉස්සර මොන විතරක් බල්ල දඟලන්නේ පොඩ්ඩක් පිටිපස්ස හරලා බලනවා නැත්නම් බලනකම් පවා වෙනවා එතකොටයි තේරෙන්නේ මේකේ තියෙන සංකත ගතිය මේකේ තියෙන විපරිණාම ගතිය මේකේ තියෙන තවන ගතිය පෙරණ ගතිය එතකොට තමයි මොකට බඳලා ඉවරයි ගොක් වෙලාවට බඳින්න ඉස්සලා පොඩ්ඩක් ආශ්‍රය කරලා බලනවා නම් කොයි එකෙත් එකයි කාම අරමුණත් එකයි ද්වේෂ අරමුණත් එකයි කොයි එකත් එකයි ඒක අවිතක්කේ අපිට ਵਿਚාරයේ පිට හුඟා කිඩ ලබා දෙනවා එකම අරමුණ ඇසු කරනවා අරමුණ මාරු කරනවා නම් අපිට විශේෂණතාවය දිනු කරන්න බෑ ගහකම ලබන්නේ නෑ අලකැලට හැරප වදින්නේ නෑ එම්බ්‍රොඩර් කරන්න බෑ මෙන්න මේ හයි කිරිල්ලට ෆික්ස් කරනවා කියලා කියන්නේ සෙන්ටර් කරනවා කියලා කියන්නේ අන්න එක තමයි විතක්කෙන් කරන්නේ ඒ විතක්කේ කරනකොට අපිට තේරෙනවා අපි නොදැන මේ ගැන අරමුණ ගන්න නැදන කෙරුවොත් කරන්නේම අර විදිහට කාම විතක්ක ව්‍යාපාර විතක්ක විහිංසා විතක්ක හොඳට අරගත්තොත් කොයි එක හරි ඒ දේ ගැලවෙන්න හිතෙන එක සර්පෙක හැරහැරෙනවා වගේ වැඩක්. ඒ වගේම කවදාකවත් ඒ වස්තුව කෙරේ තරහ වෙන්නේ නැහැ. මම රැවට්ටුවා කියලාවත් බොරු කෙරුවා කියලා හැම වස්තුවකම තියෙන්නේ මේකයි. මම මේ හදිස්සියට බදාගත්ත එකේ දෝෂය කියලා තියෙනවා. විහිංසාවක් හිතෙන්නේ නැහැ. හිංසා ධර්මයක් එන්නේ තේරෙනවා. මේ නොදැකීම විපස්සනා නැතිකමේ දෝෂය කියලා. එතන මේ කාම විතක්ක විහිංසා විතක්ක අවි මේ ව්‍යාපාර විතක්ක කියලා කියන්නේ බරපතල රෝගකාරක ද්‍රව්‍ය. ඒව එකක් හරි ආවොත් බොහොම ශීඝ්‍රව වහාම දඬුවම් දෙනවා. නමුත් ඊට අමතරව මේ ප්‍රධාන දුරුකලිත විතක්ක වලට අමතරව භාවනා කරනකොට යෝගාවචරණ මතුවෙන තව විතක් හයක් අපේ තේරවාද ආචාර්යවරු පෙළගස්සලා තියලා තියෙනවා ඥාති විතර්ක කියලා જાතියක් එනවා මේ භාවනා කර කර විවේක වෙන්න ගිය ගමන් තමගේ නෑදෑයින්ට උදව් කරන්න දන්න අයට උදව් කරන්න පුදුමාකාර altruistic feelings අනුන්ගේ සැප පිණිස හිචිලි පහළ වෙලා තම වර්තමානයේ පාන තමන්න මතක නැති වෙනා මේ ආපු බොහොම කලාතුරකින් මට වෙලාවක් හම්බුනේ ඒ වෙලාවදිම මේ සම්මාදිතක්ක පවත්වන වෙනුවට කියලා එහෙම කියන්නේ අතින් පිළිබඳව හිතන්න උදව් කරන්න එපාය කියලා ඒක අපි සාධාරණීකරණය කිරීමේ ඥාති විතර්ක වලින් සෑහෙන වෙලාවක් අපි නාට්‍ය කරගන්නවා ඊළඟට ජනපද විතක්ක කියලා જાතියක් තියෙනවා මම මෙතන දැන් කොටු වෙලා මෙතන හිටියට ඇමරිකාවේ වෙලා මොනව වෙනවද ලංකාවේ මොනවද ඩොලරේ උඩට යනවද පාලට යනවද එහෙම නැත්නම් සුළු සුළඟ කොයි අතට යයිද ගිනි කඳ පුපුරයිද විශාල විස්තර පිළිබඳව අපිට පේන කොටු වෙච්ච තනි වෙච්ච ගතිය. තොරතුරු නැතිකම නිසා හිත හරුම් කල්ලෙන්න පටන් ගන්නවා. ජනපද විතක්ක පහළ වෙනවා. ඒක බහුසුත්තාය පිළිබඳව තියෙන්න ඕනේ මේක තනක ඉඳලා බෑ කියලා. අර කරගෙන යන වැඩේට හිංස කරන ජනපද විතක්ක පහළ කරනවා. ඒ වගේම තව විතක්ක જાතියක් තියෙනවා. ඒ දායකලා අත්දැකීම තිබිලා තියෙනවා. අමර විතක්ක කියලා මම මීට පස්සේ ලෙඩ වෙන්නේ නැහැ කියලා විතක්ක જાතියක් තියෙනවා. මට මේ වෙලා තියෙන්නේ මම වැරදි ආහාර ගත්ත නිසා. වැරදි ව්‍යාපාර කරන ව්‍යායාම කරන මීට පස්සේ මම ආයෙන කඩදාපත් ලෙඩ වෙන්නේ නැහැ කියලා මැරෙන්නේ නැති වෙන විතක්ක જાතියක් තියෙනවා. මම අමරණීයයි අමරණීය වෙන්නම් මම කය මීට පස්සේ ලෙඩ කරගන්නේ නැහැ වයසට යවා ගන්න නැහැ කියලා. ඉතින් අර හිත මධ්‍යස්ථට එනකොට අමර විතක්ක જાතියක් පහළ වෙනවා. ඉතින් ඒක පේන්නේ සාමාන්‍ය මං ගැන අනුකම්පාවෙන් මං ගැන හිතදුව කලකලා මෛත්‍රියෙන් කරන දෙයක් කියලා. මොකද වර්තමානයේ පණ. ඒ කියන්නේ මිච්ඡා පැත්තට බලකොන. එහෙම නැත්නම් අයෝනිසමස් කාට දාන. එහෙම නැත්නම් කියනවා පරානුද්යතා පරිසංගිත විතක්ක කියලා දැන් මම නම් කොහොම හරි බුද්ධ ධර්මයට ආවා මම නම් කොහොම හරි දානෙත් දුන්නා මම නම් කොහොම හරි සිලුත් රැක්ක මම නම් කොහොම හරි භාවනාත් කළා අනේ කී දහහක් ලෝකේ ඉන්නවද මේවා නොකරන ඇත්තෝ මම ඒගොල්ලෝ කවදාද මේ පිරිසිදු කරලා සුදු කරලා ගන්න කියලා විශාල බලල් හිත ඇති කර ගන්න හදනවා ඒකට කියනවා පරාමුද්දායතා පරිසම්මුත විතක් කියලා ඒකත් පේන්නේ හරීම ධාර්මික හරීම ආගමික අනිවාර්යෙන් මං වෙන විත්තේ කළ යුතුයි නමුත් වෙන්නේ මොකද්ද ආනාපානෙ පණිනවා ඉන්න තැනින් පණින එක. හැබැයි ඒක පැන්නට වෙන්නේ බොහොම හොඳ තැනක තියෙනවා වගේ. ඒ වගේම විතක්ක જાතියක් තියෙනවා. අනවඤ්ඤතා සහ පරිසංවිත විතක්කල මීට පස්සේ කවදාකවත් මං කහවත් දෝෂයක් අහන්න වැඩක් කරන්නේ. නින්දාවක් ලබන්න ආයෙ වැඩ කරන්නේ නැහැ කියලා සම්පූර්ණ ආදර්ශව චරිතයකට ආරූඪ වෙන්න හදනවා. ඉතින් ඒක හිතන්නේ ඒක ඉතින් කරන්න එපා මම මං ගැන අනුකම්පාවෙන් කියලා. නමුත් මේ හිතක් හයින්ම කරන්නේ මොකද්ද? අර ඊටාමත්ම පිළිසුදු විතක් කරහිත අරමුණේ හිත පවත්ති පවත්තන්න තියෙන එක ආලවට්ටම් කරලා මායා කරලා වටන. නමුත් ඒ ලොකු සාමිනාචේ පොත ලියනකොට මමයි පොත ලිව්වේ ලොකු සංජි කිව්වා. එස්කම මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ආවොත් පහන සංඥාවේ තියෙන විදිහ හරවත්තන්සේ සඳහන් කළ තියෙන විදිහට uppannam kama vitakka නාදි වාසයේති පජහති විනෝදේති වියන්ති කරෝති අනභවංගමේති කියන විදිහට කාම විතක්කයක් ආවොත් නම් අදි ඉවසන් දෙපා. මොකද කොයි භයානක හදිසි ඵල ලබා දෙන විපාක ලබා දෙන. නාදි වාසයේති පජහති අගාරණ කියනවා. එන උපන්න කාම නාදි වාසයේති පජහති විනෝදේති දුරු කරන්න කියනවා. බ්‍යන්ති කරෝ ඉවර කරන්න කියනවා. අනභවංගමයි කියන නැති බවටපත් කරන්න කියලා කියනවා. මකන්නේ කියලා කියනවා. නමුත් මේ අර කියන ජනපත විතක්ක ඥාති විතක්ක වගේ දේවල් ආවට අර තරම්ම එලවලා යන්න එපයි කියලා කියනවා මේක අර බරපතල කෙලස් නැති වෙනකොට ඊ ගාවන මතුවෙන ඒ හිස්තන පුරවන දෙයක් කවදාක ප්‍රේම කරන්න එපයි කියනවා මේකට භාවනා කරනකොට හරියට ඒ භාවනා කරන අයට කිසිම පෙරකල කර්ම විපාකයක් නැත්තම් ඉලක්ක ආවේ නැත්තම් කැස්සක් සබ්දයක් බාධා ආවේ නැත්තම් හිත ඇතුලෙන් මේක එළියට ගන්න පටන් ගන්නවා. එළියට පටන් ගන්න මම කරන්නේ ඥාති විතක්ක, මම කරන්නේ ජනපද විතක්ක, මම කරන්නේ අමර විතක්ක, මම කරන්නේ පරානුද්යතා පරිසංකර අනුත උදව් කරන විතක්ක, මම කරන්නේ ආය දෙදෙනෝ මේ නින්දාන වෙන විතක්ක කියලා මේකෙන් ආඩම්බර වෙන්න පටන් ගන්නවා. මෙව්වා මිත්‍ර ස්වරූපෙන් පෙනී හිටින මිත්‍ර ද්‍රෝහියෝ නැත්තම් මිත්‍ර ප්‍රතිරූපකයෝ. භාවනා කරපු කෙනෙක් විතරයි මේකෙදි ගුරුවරයෙක් වශයෙන් ගෝලයන්ට කියලා දෙන්න මේකට අහු වෙන්න එපයි කියලා. වෙන ඕනම කෙනෙක් කියනවා මේක තනි ආත්මార్థකම කතාවක් කියලා. ආගම අපිට මේව පුළුවන් තරම් වර්ධනය කරන්න උගන්වනවා. පුළුවන් තරම භාවනා කරන ඥාතින්ට උදව් කරන්න ඒ වගේම ජනපද පිළිබඳ කල්පනා කරලා සමාජ සේවාවල් කරන්න අමර විතක් වශයෙන් ඊට පස්සේ දෙදුණු වීගෙන කල්පනා කරන්න ඒ වගේම ජනමත් ජනපද අනුන්ගේ හිතසෝපින්ස පරානුද්යත මුකම්පාවෙන් වැඩ කරන්න ලාභ සත්කාර ලබන්න වැඩ කරන්න ඒ වගේම නිന്ദා ලබන්න වැඩ කරන්න. ක්‍රමයෙන් සේරම හිතේ අර පිරිසුදු බවක් ඇති වෙනකොට එන ගොජ දාන දේවල්. ඒක බලාගෙන ඉන්න කවදාකවත් විරුද්ධ වෙන්නත් එපා. මේ දෙන වැරදි ලනුව කණ්ඩක් කරගන්න. අන්න ඒ විදිහට එන එන අරමුණ දිගේ ඉදිරියට යනකොට බරපතල විකක් අයින් කරලා පස්සේ ඔගේ සියුම් જાතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ තවත් අඩියේ තවත් විකක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ යනකොට තමයි තේරුම් ගන්න පුළුවන් මේ විතක් හඳුනාගත්තේ නැත්තම් මොකක්ද අපි කරන්නේ නීවරණ දුරු වෙනකොටම කොහෙන් හරි නීවරණයක් ගෙනත් ගන්න. එක්ක තමයි භාවනා ගැන සැක කරන්නේ. එක්ක හිතනවා දැන් මේ විදිහට දිගට යන්නේ භාවනා හරියට වැරදිද? කහගෙන් තමන් අහගන්න කියලා හිත අවශ්‍ය ගන්න. එහෙම නැත්තම් තියෙන විදිහට දාලා ඉඳගන්න. ඒ නිසා සමත ධානයකට හිත යනකොට මේකේ හයක් වෙනලා දීලා තියෙන ආචාර්යවරු අතීතානුදාහනං චිත්තං වික්ඛෝපානුපත්තං හිත අතීතය ඇසුරු කරමින් වික්ෂෝපයටපත් වෙනවා මම මේ වැරදි වැඩේ කරපු නිසායි මෙහෙම වුනේ මම ඊට පස්සේ නම් කරන්නේ අපරාධි මම කරපු වැඩේ කියලා වික්ෂෝපයටපත් වෙනවා අනාගත ප්‍රතිකංකරං චිත්තං විකම්පිතං ඊට පස්සේ නම් මම මේ වැඩ කරන්නේ නැහැ කියලා බොහොම උද්වේගයෙන් උත්තච්ච හිතකින් අනාගත සැලසුම් කරනවා එහෙම නැත්නම් අභිනතං චිත්තං රාගානුපත්තං මට අරමුණ දැන් හරි ගියයි කියලා තමන්ගේ හරිය පැත්තක් බලලා ඒ අරමුණට එන ආසාවක් ඇති කරලා විවේකයට නැත්තම් සැහැල්ලුවට නැත්තම් ආලෝකයට දාලා ඒකට ආස කරනවා. එහෙම නැත්තම් අපනතං චිත්තං දෝසානුපත්තං ඊයේ මට හොඳට සමාධිය ආවා අද නැහැ. ඊයේ මට බොහොම සුළු වෙලා ආවා අද නැහැ. කියලා ඒකට ද්වේෂය ඇති කරගන්නවා. එහෙම නැත්තම් ලීනං චිත්තං උද්දච්චාන ලීනං චිත්තං කොසජානපයි. ඊතෝහි යකීලා මේ ගැසෙන බලන් කියන්න බලන් ගන්න. එහෙම නැත්තම් අද මම මේ පරියන්ගේ මේ වෙන සෝවාන් වෙනවා කියලා ඉතින් කටමල කටමල කටමල හිත ඇවිත්ලා මීමස් කුඩියක් කැවිසනවා වගේ ඇවිත්. මේ හය වෙන් වෙන් වශයෙන් වෙන් කරගත්තා නම් මේ එකක්වත් කෙලෙස නෑ. මෙවන් නිවට කෙලෙස වලට යන්න පුළුවන්. වෙන් කරගත්ත ගමන් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ දේ අඳුනා ගැනීමෙන් පමණයි අපිට ගොඩ එන්න පුළුවන්. ඒකට ද්වේෂ කරලත් බෑ, වඩලත් බෑ. මේ පාරෙන් පිටපත පුරාට ලකුණු. මේ එක එකනයි එක එකනයි හැටි. ඒක ඒක නිසා හැම වෙලාවෙදීම Taman කල්පනා කරන යනකොට මේව එකක්වත් නැති වර්තමානයේ මම දැන් මෙතන ගිහින් හිතට ආවන ඒ කියන්නේ හිත විතක්ක විදුහු පිටක්. විතක්ක පිඹහැරි. හරි පාළුයි. එච්චරමයි එකම ප්‍රශ්න භාවනාවට තියෙන. ඒකේ තියෙන පාළු ගතිය, ඒකේ තියෙන නියවස ගතිය, ඒකේ තියෙන ඒකාකාරී ගතිය. ඒක තමයි කොම් වෙච්ච ගතිය, තනි වෙච්ච ගතිය, පිළුණු වෙච්ච ගතිය නිසා අර පිළිසුතු බෑ විදියට වර්ගය දාන එක තමයි විතක්කෙන් කරන්නේ. ඊට ඉදිරියට යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා අපි ගොඩාක් පශ්චාත්තාප වුණාට ඇත්තටම අපි පෞසිට වෙනවා නෙවෙයි. මෙච්චර පිළිසුතු චිත්තසංතානයක පෞ තියනවා කියලා හිතවන එකට තමයි කෙලස් කියලා කියන්නේ. ඕනම පිළිසුදයක් කෙලසන්න පුළුවන් හිතට කෙලස් වලට. අපි ඒක අනිත් පැත්ත සමාදන් වෙන්න. ඔබ කොච්චර කෙලෙසවත් මම ඊගා චිත්තක්ෂණේ කිත කෙලෙසේ කෙලෙසේ බව දැනගන්න. කෙලෙස් නැත්තම් නැති බව දැනගන්න කිසිම දෙයක් අපේක්ෂා කරන්න බෑ. මොන්නම විදියකට අපේක්ෂා කරන්න පටන් අරගත්තොත් මේ කියන මොකක් හරි විතක්යක් ඇවිල්ලා කල්යාණ මිත්‍රෙක් වගේ මිත්‍ර ප්‍රතිරූපකෙක් විදියට පෙන්නේ. ඉන්නයි මේ කාම ව්‍යාපාද විහිසාවෙත් නැහැ. මොකක්වත් නැතුව විදුහු පිටගතිය. පිබහින්න පුළුවන් ගතිය ආවන ඒක දිගට පවතින පවතින පවතින ඒ විතක්ක රහිත හිතේ මතක ශක්තිය නැතිකම ඒව මතකෙට නොයන ගතිය එතන කොච්චර කාලය ගත වුණාද දේශේ කොච්චරද කියන එක නැතු යන ඒ මාන දෙක ඉක්මවන හිත විතක්කයක් එනකොටම හිතට මෙච්චර කාලෙ මෙන්න මේ තැන ওই දෙකේ තමයි අපි මේ පිණුම් ගන්නේ ලෝකෙ ඔක්කොම ඇවිල්ලා තියෙන කාලය සහ දේශය කියන මාන දෙකේ විතක්කේ නැති හිතේ ওই දෙකට පෝරණට ඒක පවතින්නේ මම දැන් මෙතන කියන පමණයි. මේ සතිය අපට අන්න ඒකට ආරාධනාවක් කරලා දෙනවා. සතිය කිසිම ගුණයක් අපිට වඩලා දෙන්නේ නැහැ. මෙතන ඉන්න පුළුවන්. මේක නිකන් උලන් අදින්න නැත්නම් තනකපත් වෙන පහන් දැල්ල වගේ මෙතනදී ඔහේ දැල්ල තියෙයිපත් වෙයි. නලියන ගැටි නැහැ. මේ විදිහට ඒ විතක්ක දැනගත්තට පස්සේ යෝගාවචර හොඳට තේරෙනවා භාවනා කරන තාක්කල් භාවනා වෙන්නේ ඔක්කොම සාධක හරි ගිහිල්ලා වෙන්න පටන් ගන්න දැන තමයි භාවනා සිද්ධ කරන හැම වෙලාවෙදීම මම ඉන්නවා. කරන හැම වෙලාවෙදීම ආත්මය තියෙනවා. කරන හැම වෙලාවෙම සංකල්පයක් තියෙනවා. කරන හැම වෙලාවෙම මනස්කාරයක් තියෙනවා. කරන හැම වෙලාවෙම විතක්කයක් තියෙනවා. ඒක අපිට ඕනේ හදලා දෙන්න හරි ගසලා දෙන්න මුලදී දීලා හරියට පාරට දැම්මට පස්සේ මහ ගලක් කණ්ඩක් කුණිල පෙරලා මතු කරලා බෙදුවට පස්සේ ඒක පෙරලෙන්න පටන් ගත්තට පස්සේ ඒකට යන්න අරින්කයි තියෙන්නේ. හසුරවන්න බෑ මොකද ඒක Java කරනවා. ආහානයක දිගට දිගට යන්න පටන් අරගත්තට පස්සේ මම මාගේ සංකල්ප වලින් තොරව, චේතනාව වලින් තොරව, සංස්කාර වලින් තොරව මේ ගමනේ යනකොට ඒකට යන්න ඇරලා ඇඟිලි නොගහwidetilde යනාතේ යන්නදලා බලන්න පුළුවන් නම් ලකෝ පරිත්‍යාගශීලීකමක් තියෙනවා. ඉතින් මේකෙදි මම නැවතත් කියනවා මේකෙදි ටිකක් ස්පාෂ නැති ගතියක්, හුස්මල් ලගන්න බැරි ගතියක්, දහඩිය දාන ගතියක් සහලම් ගතියක් කියනවා. දෙහිම නැතුව මේක කරන්න බෑ. මේ සාහලික එනකොට ළඟ ඉන්න කෙනෙක්ගෙන් ගල්ලන එකක් හැටි ඒකත් බල ගන්න දෙයක් ඇත්තයි. නමුත් මතක තියාගන්න මේක කරලා කරලා කරලා කරලා කරලා පුරුදු වෙලා ඒකටම ලෑස්ති වෙලා මොනවා වුණත් මම ඒ සිද්ධ වෙන භාවනාවට දිගෑරෙන දිගෑරෙට ඉඳ තියලා පැත්තකට වෙලා බලන්න එකයි කරන්න තියෙන කියන විපස්සනා නැත්තම් විශේෂ වූනේ දක්ම. ටිකර කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ විතක්කයෙන් අපි කොච්චර නැති ආහකයන් දේවල් පොඩක් විදාගෙන කන ගැටිකටපත් වෙලා තියෙනවා. ඒ විතක්කේ හොඳට නරකට දෙකටම තියෙන නිසා විතක්කේට දොස් කියන්න බෑ. ඒකේ හරි යදවම යෝනිසමනස්කාරට දායනිසමනස්කාරට යොදවන්නේ කියන යදවම හරියට දන්නේ නැතුව අපි කොච්චර Java කැවුවත් කොච්චර වේගෙන් ගියත් යන්නේ හරි පැත්තටද වැරදි පැත්තටද දන්නේ ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය නිවැරදි දැක්ම ඉතාමත් වැදගත් සම්මා සංකල්පයට ඊට පස්සේ තමයි අපේ සංකල්ප හරි පැත්තටද වැරදි පැත්තටද යන්නේ ඒ නිසා මේ දෘෂ්ටි හරිනදි කෙනා කොච්චර භවනා කරත් ඉවරයක් නෑ ඒ නිසා පිටින්ච අනුපගම්ම සීලවා කියන පද දෙක රතන සූත්‍ර කණේත සූත්‍රයෙන් මතක් කරනවා දික්කයකටපත් වෙන්නේ නැතුව නිවැරදි දික්කයකටපත් වෙන්නේ නැතුව වැරදි දෘෂ්ටියකින්ගෙන එළෙව්වොත් ඒ තුවක්ව හරවපු දිහාපත් වෙන මිසක කොයි අතට යයිද කියලා කියන්න බෑ. ඉතින් ඉස්සෙල්ලා බලන්න ඕන තුවක්ව හරියට එල්ලෙට එල්ල කරලා ට්‍රයිපෝඩ් එකේ හිර කරලා කොකා ගන්නවා. ඊට ඉස්සෙල්ලා කොකා ගැස්සුවොත් කොයි අතට යනවද? නිසා විතක්ක කියන්නේ හොඳට නරකටත් දෙකටම විස්තර කරන්න බැරි එකක් භවනාදී අපි කරන්නේ විතක්කයාගේ තරම දැනගෙන ඒක වැඩ කරන්න ඉක්මන් කරනට වැඩිය එයා වැඩ කරන හැටි ඒකේ තියෙන න්‍යායපත්‍යක් නැති ගතියක් කිසි කෙනෙකුට නාහන ගතියක් හොඳ නරක නොපෙනෙන ගතියක් තේරුම් අරගෙන වැඩ කරන්න ඉස්සර වෙලා හසුරවන්න ඉස්සර වෙලා ඒ විතක්කයාගේ මෙන්න මේවා යාගේ ලක්ෂණ මෙන්න රස කියලා හොඳට තේරුම් අරගත්තොත් ඒ එන්නේ එන්නේ පාවිච්චි තමන්ට වශීභාවය කර ගන්න පුළුවන්. වශීභාවයට ගන්න තු විතක්ක පාවිච්චි කරනවා කියලා කියන්නේ එන්න රිලෙවකට ගැලපියක් දුන්නා වගේ වැඩක්. උකන්තතරට කපලා. ඒ නිසා භාවනා කරනකොට කරනකොට හැයින් කැපෙනවා අපි. කැපෙනකොට හොඳට තේරුම් ගන්න මේ හැම වෙන වැරද්දකදීම හැම වෙන හරියම හරියාමකදීම කොහොමද මේ විතක්කේ වැඩ කරන්නේ කියලා දැනගෙන යන්න ගියොත් අපිට කෙලෙක සිද්ධ වෙන්නේ එකම එක මානෙක මම දැන් මෙතන. කවදාකවත් අතීතෙ වෙන්න බෑ. කවදාකවත් අනාගතෙ වෙන්න බෑ. මොන ක්‍රමයකට හෝ අතීත අනාගත ඇසුරු කරනවනම් ප්‍රියමනාප අමනාපකට පහළ වෙනවනම් අධික වේගයේ සහ නිදිමත පහළ වෙනවනම් ඒ කියන්නේ විතක්කේ අසර වෙනවා. පිය දැල්ල නැමිලා. ආය අපිට කරන්න වෙන වැඩ ගන්න ඉඳලා දැල්ල කෙලින් කරගන්න එකයි. ඒ නිසා භාවනා කරනකොට මගේ වරින් වර වරින් වර මේ ධර්මතා පිනවත මතු කරගන්න ඕනේ. ඒ කියන්නේ සුත්තමේ ඥානය කියලා. ඒකෙන් අර භාවනා නැවත නැවත ඍජු කරනකොට මේ කියන දේවල් භාවනාවේ ඉන්න කෙනාට හොඳට තේරෙනවා. තේරුණාට පස්සේ තව තුරටත් භාවනා කරන්න මේ වගේ අදාළ කරුණු ඇහෙන්න සලස්වන එක සාකච්ඡා කරන එක නිලප මල්වට්ටියකට පැන් ඉහින්න වගේ වැඩක්. ඒක නිසා අපි පිරිසක් වශයෙන් එකතු කරනකොට නිතරම ඒ සම්බන්ධ අදාළ අපිට හිත වෙන දේවල් එකිනෙකාට ආධාර කරගෙන ඒ වගේම ධර්මයේ සඳහන් කොටස් වලින් වර මතු කර ගැනීම අලුත් කරගන්න අලුත් කරගත්තේ නැත්නම් හරීම කම්මැලි කරවන සුළුයි හරීම එපා කරවන සුළුයි ඒක තමයි අපි මේ කඟදී ගිහලට යන කොට තියෙන අමාරුව ඒ නිසා අපි සමග්ගාණන් තපෝසුකෝ කියලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙන මේ සමගියව වැඩ කරන්න ඕන තපස්වා කියනයි භාවනා කරන අය කෙනෙකුට කෙනෙක් ආධාරයක් වෙලා කෙනෙකුට කෙනෙක් ආලෝකයක් වෙලා වැඩ කරනවා නම් අපිට වෙන සෑම අත්තරක්ම මානවයට වෙන අත්තරක් ඒකේ දැනගන්න අනික් අයටත් අයිතිවාසිකමක් තියෙනවා ඒකෙන් ගොඩාක් ක්‍රමයේ අනික් අයට තියා සමාන අදාළයි ලෞකික අපිට සුද්ධ කරාට ඒක ඕනේ නැත්ත මේ ධර්ම සාකච්ඡාවේදී තරම් විපුල ප්‍රයෝජන ලැබෙන්නේ එචා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ අපිට තියෙන ප්‍රශ්නේ මේ මානවයාගේ ප්‍රශ්නයක් මානව හිතේ ප්‍රශ්නයක් වශයෙන් පොදු පාර්ලිමේන්තුව ගන්න මිසක් පෞද්ගලිකව කරන්න හදනවා කියලා කියන අත්ම තව පුරුදු නැතිකම නිසා. තාම හිතන එක මගේ දෝෂයක් කියලා නෑ. මේ හැම විතක්ක පැත්තෙන් බලනකොට කවුරු මොන වැරද්දක් කළොත් ඒකට මම වගේ කියන්නේ. කවුරු තකමැති වෙයි මේ හිතනකොට ඒ භාවනා කරපු මිනිස්සෙක් ඉන්දියාවේදී කියපු කතාවක් මොනම ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒකට උඹ වගේ කියනවා කියලා. කොයි මනුස්සයා කොයි වැරද්ද කරුවත් ඒක තමන්ගේ වැරද්දක් කියලා බාර ගන්න. ඒකෝට අපි ඔක්කොගෙම හරි පැත්තට ගල්ුවක් තමයි එන්නේ. සමගියක් තමයි එන්නේ. ඒ නිසා ඒ විතක්ක සම්මා විතක්ක බාරපත් වුණාට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව ඉබේම එන්න පටන් ගන්නවා. ඒ නිසා පොදුවෙන් සලකා බලන්න දේහයක් වගේ භාවනා කරන අපේ කණ්ඩායම තමයි ලෝකෙම. ඒ වගේම සමස්තයක් වශයෙන් තමයි හිතේ දෙකේම මේ විතක්කේ හරි පැතර ගත්තොත් ඒකත් බෝ වෙන ලෙඩක්. ඊට පස්සේ ටිකින් ටිකටම ටිකින් ටිකටම ඒකෙන් නියම මාර්ගයේ පෙත හරියට මේ පිහියකම් දුම් දැල්ල හරියට යොමු ලබා දෙනවා වගේ ලබා දෙනවා. එනිසා මේ ධර්ම කොටාදී අද අපි සෑහෙන වෙලාවක් කරන් තියෙනවා. ඊළඟ දිනාට මේක තම තමන්ගේ තම තමන් යන පමණින් වැටහිවා වැටහිලා හැම චිත්තක්ෂණයකම ශක්ති ප්‍රමාණය ඒකට තමයි වග වෙලා යෝගාවචරයක් විදියට සකස් කරගන්නේ එක චිත්තක්ෂණයක්. ඒ සංසාර පැත්තටවත් නිවන පැත්තටවත් යන්න හදනවා නම් ඇදලා දාගෙන පුළුවන් තරම් මේ පැත්තට යන්න පටන් අරගත්තොත් ඒ සර්පේක හැවහලන්න වගේ අපි නම් කොච්චර වැරදි දති වැරදි පුරුදු වැරදි ආభాෂ තිබුණත් ඒක පිළිබඳ පිළිකුලෙන් ළඟ තියෙන ආධාරකයක් අරගෙන රිංගල හැවහලන්න වගේ අපිට හැවහලලා දාලා මේ සංවේදන ධර්ම මේ ජීවිතයේදීම මේ සර්වත්‍ය සාසනෙදිම ගෙවන් කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ තාක්කල් පිට සිද්ධියනුව ඒ තවල් දාණය පිළිබඳව දයාහා ශ්‍රියානිත්‍යරච්චි පෞරුෂින් පවත්තලා තිනවා. සංඝයා වහන්සේලාටයි යෝගාවචර පිළිපෙතයි. ඉතින් අපි ඒ පිළිසගේ බලාපොරොත්තු යම් අදහසකින් මේ දාණය තිබුණා ඒක ඉෂ්ට සිද්ධ වේවා මේ දාණය දීපැත්ත වගේම සංවිධානය කරන පෙනෙන පෙන්සිල් දිනාටමත් දවස තුල අපි කරන ලද වැඩවලින් යම් කුසල ශක්තියක් එකතු වුණා නම් අත්පත් වේවායි සිල් දිනාම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් අපේ ඥාතීන් අපේ කුරුවරු දෙමාපියෝ අපි මෙතෙන් දෙනකල් යම් ආකාරයෙන් උදව් කරාද ඒ සිල් දිනාම අපි මේ විදිහ ධර්ම රසයේ ඉන්නා තැනක සිට නෙත්‍යමල හික්‍යමල සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අපිටත් මේ ධර්ම කොටාසයකදී හේතු වීමෙන් මේ ජීවිතයේදී මේ භවයේ මේ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් බාධා ධර්ම දුරු වීමෙන් වහවහ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ධර්ම දේශනාව සහ පින් අනුමෝදන් කිරීමේ වැඩ මෙතන නැත කරනවා. සියලු දෙනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිලකම ධම්මජීව ස්වාමීන් වහන්සේ